නේවාසික භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා වින් කරගත්ත කාලේ ඉතින් කවුරුත් වගේ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා විශේෂ භාගියා පංචේන්ද්‍රයානි සද්දේන්ද්‍රයන් විරේන්ද්‍රයන් සතින්ද්‍රයන් සමාධීන්ද්‍රයන් පඤ්ඤේන්ද්‍රයන් ඉමේ පංච ධම්මා විශේෂ භාග්‍යාදීති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉදිරියෙන් තියාගත්තේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරලා පසු කාලීනව ධර්ම සංගායනාවේදී සූත්‍ර පිටකයට ඇතුල් වෙච්ච වටිනා pāli පාඨයක්. ඉතින් අපි සූත පිටකේ සාමාන්‍යයෙන් ਸਰවඥ භාසිත වශයෙන් සමස්තයක් වශයෙන් බහුල වශයෙන් බාරගත්තට මේ වගේ ශ්‍රාවක භාෂිතක් තියෙනවා. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමයි සරුවචාන්සේ ඇරුණාට පස්සේ ගොඩක්ම බණ කාරණා අපට කියලා දෙන්නේ. ඒ නිසා අපි සාරිපුත්තු ස්වාමීන්ට බුදුරජාණන් වහන්සේ දීපු ඒ ධර්ම තේනාධිපති තනතුරු අපි දෙනවා. ඉතින් මේ ඉදිරියෙන් තියාගත්ත ධර්ම කොටාසේ අඩංගු මේ සූත්‍රයට කියන්නේ දසුත්තර සූත්‍රය කියලා. <clears throat> දසුත්තර සූත්‍රයේ ਸਰුවඥ දේශිත සියලු ධර්ම ලස්සනට ප්‍රස්ථාරගත කරලා තියෙනවා. ලස්සනට විභාග කරලා තියෙනවා. මේවට ඥාන විභාග කියලා කියන නිසා කියන. ඥාන ප්‍රස්ථාන කියලත් කියනවා. එහෙම නැත්නම් ඥානීය පිළිබඳව සැකස්ම කියලා කියනවා. අපේ මොලේ තියෙන කාරණා කරුණු සැකස්මක් කාටවත් හිතා ගන්නවත් බෑ. ඒකේ තරම බොහොම සංකීර්ණ කිලෝරක් නැති දෙයක්. ඒ මොළයට නැත්නම් ඥාණයට භාජන වෙන දේ තමයි ඥාණය කියලා කියන දැනුම කියන්නේ. ඒකත් එසේ මෙසේ දෙයක් නෙවෙයි පිඩු කරන්න. පිඩු කරන්න බෑ. ඒ පිඩු කරන්න ඥාණය තිබිලා බෑ. ඥාණය පිළිබඳ ඥාන විභාගයේ තේරුම් ගන්න ඕනේ. ඥාන ප්‍රස්ථානයේ තේරුම් ගන්න ඕනේ. ඒක හරියට භාෂාවක ව්‍යාකරණයක් වගේ. භාෂාව දැනගන්න එක නම් ඒක හරියට පාවිච්චි කරන්න නම් ව්‍යාකරණේ දැනගන්න ඕනේ. ඒ වගේම අනිකුත් භාෂා ව්‍යාකරණත් එක්ක හොඳ සමයාන්තර වගේ භාෂා දැනුමක් තියෙන්න ඕනේ නැත්නම් හරි අමාරුයි අදහස निराවුල ඉදිරිපත් කරන්න. ඒ වගේ සරුවචන් වහන්සේ අරුණාම මේ වැඩේ කරන්න හොඳම සුදුස්සා අපේ සාරිපුත් මහා ස්වාමීන් වහන්සේ. ඊටත් වැඩිය මෙතන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ සරුවචන් වහන්සේ ප්‍රායෝගික පැත්ත නැත්නම් ප්‍රයෝජනීය සලකලා 45 වසක් 45 අවුරුද්දක් තනින් තනට ගමින් ගමට පුද්ගලයන් පුද්ගලයාට යමින් ඒ ඒ පුද්ගල චරිත අනුව දේශනා විලාස අනුව දේශනා කරා. ඉතින් දේශනා කරපු දේවල් පහුවෙනකොට කාටත් වැටහුණා මේක මේ ටික ඔක්කොම අහුලා ගන්න. මේ ටික ඔක්කොම මාලාවකට ගොතනද මේ ටික ඔක්කොම පිළිවෙලක් කරගන්න සංග්‍රහකරනද එසේ මෙසේ කෙනෙක් ඉඳලා බෑ. තවත් බුදු කෙනෙක් වෙන්න ඕන. කෙසේ නමුත් මේ මහාර දූර මහා කෘත්‍යය අතහැරලා දැම්මනම් අපි වගේ අවුරුදු 2600කට පස්සේ පහළ වෙන අය අපි කියන විනීය ජනතාව කියලා කියන්නේ පසු කාලේ පහළ වෙ නැත්තඳ අපි අසරණ යනාතයි. ඉතින් ඒ නිසා අපේ තේරවාදී ඒ හිටපු ਸਰුවචනාංශිකේ සම්දිට්ටික දැකපු ශ්‍රාවකයන්ට විශාල වගකීමක් තිබුණා. අම් යම්මා කාට මේ ධර්මයේ තොලගාලා රස විඳලා අපි ඒකෙන් සැනසීමක් ලබනවාද ඒක මේ ඉදිරි මානවයට ඉදිරි પરම්පරාවට මේක දීම පොඩි වැඩක් නෙවෙයි. ඒක උපේන ලද වස්තුව රකින්න වගේ වැඩක්. උත්හාන සම්පදාව ආරක්ක සම්පදාව කියන දෙක වගේ අද සාමාන්‍ය ලෝකේ පෞල් කන ඇත්තන්ට හොඳට උපේනවා. එක්කේ කුටුවක්වත් වියදම් කරන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා අද තියෙන්නේ නන්නත්තර වෙච්ච ආර්ථිකයක්. සංඝහර තේරෙන්නේත් නැහැ. සංඝයා හදන ගොඩනැගිලි කර්මාන්තය දිහා බලනකොට පේනවා එක සංඝයා වංශ නමකටවත් තේරෙන්නේ නැහැ. ඒ වගේම ගියෝ දිහා බලනකොටත් කවදාකවත් මෙච්චර නාස්ති කරපු යුගයක්. පරිභෝගිකත්වයට වැටිච්ච යුගයක්. සුඛෝභෝගීත්වයට වැටිච්ච යුගයක්. අන්ධහැරයට ගිය යුගයක් මුළු මානව ඉතිහාසෙම තිබුණේ නැහැ. මේකෙදි හොද්දටම පිරීමේ ලකුණු. ඉතින් එදත් මේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට තිබුණ හැඟීමක් තමයි මේ සරුවච්චන් වහන්සේ වරුසාවක් වහිනා වගේ මේ වහින වැස්ස ධර්ම වරුසාව කොහොමද පිටු කරන්නේ කියලා. ඉතින් ඒ දවස්වල දැන් තියෙනවා ගිගබයිට් 10 15 කම්පියුටර්ස්. ඕකට දාන්න පුළුවන්. එතකොට අපිට අරස කරන්න පුළුවන්. එදා මොකක්වත් තිබුණේ නැහැ. එදා රෙකෝඩ් ප්ලේයර් තිබුණෙත් නැහැ, කම්පියුටර්ස් තිබුණෙත් නැහැ, hard disk තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සාංශය තියෙනවා මේකේ ව්‍යාකරණයක් හදලා ඒ ව්‍යාකරණේ අපි කටපාඩමින් කටපාඩමින් දෙමු. පුළු පුළුවන් එක්කනා මේක විසඳලා පුළු පුළුවන් හරිය පුරවගෙන මේක අංග සම්පූර්ණ කරතාවේ හරියට මිනිය තියාගන්න බැරි නිසා ඇට සැකිල්ල තියාගන්න. ඇට සැකිල්ලේ සැකිල්ල තියෙනවා. ඒකේ තියෙන්නේ දිරන්නේ නැති කොටස් ටික. ඒක පෙන්නලා ගිය තැනක මේක මස් පිරෝපුවාම කොහොමද කියලා හිතාගන්න. ඒක තමයි මිනිස්සයා කියලා හරියට මේ කාට හරි පෙන්වන්නා වගේ මේ දසුත්තර සූත්‍රයේ තියෙන්නේ ඥානයේ සැකිල්ල. ඒ නිසා ඒක පිරිසිඳ දැනගත්තොත් ආත්මස දැනගත්තොත් අපිට යම් කිසි ප්‍රමාණික සතුටක් ඇති කරගන්න පුළුවන්. මෙන්න බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මෙ මෙන්න මේ වගේ එකක් කියලා. මේක ගොඩ ගහලා තියෙන්නේ ප්‍රශ්න 10ක් අනුව. සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්න 10ක් අහනවා. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. කෙනෙකුට මේ අපි වාගේ භාවනාවට උනන්දු නිවන් දකින්න කටයුතු කරන සාසනයක් කයදී කෙනෙකුට ඉතාමත්ම බහූපකාර වෙන්නා වූ එක කාරණේ මොකද්ද? ඊට පස්සේ ඒකේන ඒක පවත්තන ඇටි ඒකට හාන භාගීය ධර්ම විශේෂ භාගීය ධර්ම කියලා එකේ ප්‍රශ්න 10ක් අහනවා. එකේ ප්‍රශ්න 10ක් අහලා එකේ ප්‍රශ්න එකේ උත්තර 10ක් දෙනවා. ඉතින් ඒකෙන් පේනවා ඉතාමත්ම කුසాగ්‍ර බුද්ධිමත් කෙනෙකුට බුද්ධ ශාසනය පිටු කරනකොට ප්‍රශ්න 10 අහලා ප්‍රශ්න 10ට දීලා තියෙන උත්තර බලනකොට උග්ගරිතඤ්ඤ විපංචිතඤ්ඤ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පිඩු කරලා පෙන්න තෑගි. නමුත් තුඟ දෙනෙක් ඉන්නේ ලෝකේ එහෙම පිරිසිදු බුද්ධියක් ඇති කුශාග්‍ර බුද්ධිමත්තා නෙවෙයි. ඒක නිසා අහනවා හරි. ඒක දැන් ඉතින් තේරුම් නැත්නම් බය වෙන්න එපා. කතමේ ද්වේ ධම්මා බහුකාරා. වැඩියෙන්ම උදව් කරන ධර්ම දෙක මොකක්ද කියලා අහුවොත් ඒකත් ප්‍රශ්නයක්. ඒක අහපු ඒ මුඛෙමයි ඒසු මුඛෙමයි ප්‍රශ්න අහන්නේ. දෙක අහනවා. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශේ දෙකක් ඇහුවොත් මෙහෙම කියන්න කියලා තියෙනවා. ඊට පස්සේ අහනවා කතමේ තයෝ ධම්මා බහුකාරා. ධර්ම තුනක් ඇහුවොත් මොකද්ද දෙන උත්තරය? ආ එහෙම ඇහුවොත් මෙහෙම කියන්නේ කියලා. එස්සේ කතමේ චත්තාරෝ ධම්මා කතමේ පංච ධම්මා ආදි වශයෙන් එක එකක් එක එකක් ප්‍රශ්නේ 1ට 2ට 3ට 4ට 5ට 6ට 7ට 8ට 9ට 10ට යනකම් දාපු නිසා දසුත්තර කියලා 10න් කෙලවර වෙන ප්‍රශ්න 10ක් ප්‍රස්ථාරගත කරලා තිනවා මේ අතර 10යි මේ අතර 10යි. ඒතර 100ක් කොටු හම්බ වෙනවා. ඒ හැම කොටුවටම උත්තර දීලා තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඉතින් කාට හරි මේ සැකිල්ල දිහා බැලුවා නම් අපිට හිතා ගන්න පුළුවන් මේ තමයි ආරක්ෂක විධිවිධාන ඉදිරියට මේ પરම්පරාව පවත්වන හැටි. ඉතින් ඒ උන්වහන්සේලා ඒ කරපු කෘත්‍යයට කියන්නේ භාණ්ඩාගාරික පරියත්තිය කියලා. මේ උන්වහන්සේලා නිවන් දකින්න කොන වැඩක් නෙවෙයි. උන්වහන්සේලා නිවන් දැකලා ඉවරයි. නමුත් මත්තර පහළ වෙන්නා වූ විනීය ජනතාව වෙනුවෙන් ඒ ධර්මයේ පිටුකරන සරුවචන්හන්සේ විශේෂ උනන්දුවක් අරගෙන නැහැ. අපිට එහෙම කියන්න අයිතියකුත් නැහැ අපිට එහෙම සරුවචන්හන්සේගෙන ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. නමුත් සාරිපුත්‍ර සංසේ විතරමයි ඒක ත්‍රිපිටකයේ කියනකොට තේරෙනවා. සාරිපුත්‍ර සංසේ හරියට සලකලා තියෙනවා. ඉස්සරහට එන මේ අපි වගේ නරපණුවන් දිහා බලලා මුන්දලා ඇතුරෙත් ඕන කරන ඇදී ඒ ඇත්තන්ට කොහොමද මේ රංකිටිකට ගන්න වගේ ධර්මයේ කියලා දෙන්නේ විනය කියලා දෙන්නේ කියලා හරියට සරුවචනාංශයට මතක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අයට අපි නීති පද්ධතියක් හදමුද මේ අයට අපි මේ මේ විදියට පිටු කරලා දෙමුද පාරිපුත්‍ර සාංශේ මතක් කරේ ඒක වෙලාවට වෙයි මේ කාටවක් කරන්න බෑ ඒක සරුවචන කෘත්‍යයක් නම් සාරිපුත්‍ර සාංශේ නිකන් හිටියේ නෑ දීගනිකායේ අවසාන සූත්‍ර දෙකම සංගීති සූත්‍රය සහ දසුත්තර සූත්‍රය ਸਰවචනන්සේ වැඩින් දැද්දිම ඔක්කොම කරුණු ලස්සනට ප්‍රස්ථාරගත කරලා වගු කරලා තමන්ගේ ශිෂ්‍යයන්ට කියලා දුන්නා. කියලා දෙනකොට ਸਰවචනන්සේට බලන්න පුළුවන් මේ අනක්‍රමේ ਸਰවචන <coughs> දේශනාව નિරවුල් ඉදිරිපත් කිරීමක්ද නැත්නම් සාරිපුත්‍ර සාන්ති පැහැය වෙන්න හදනවද අයියා වෙන්න හදනවද මුදුන වෙන්න හදනවද කියලා කිසිම වෙලාවක ਸਰුවචාන්සික විවේචනයට ලක් වෙලා නැහැ. ඒක නිසා අපි ඒක ਸਰවඥ භාසිතයක් විදිහටමත් බාර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ සාරිපුත්‍ර සාංශ මේ තනියම හිතලා මේ ප්‍රසූත කරපු දරුවා එනතම මේ සංගීති කියන වචනය තමයි ඉස්සල්ලාම ධර්ම සංගායනාවට 500ක් මහරහතන් වහන්සේලා ගත්ත ක්‍රියාවලිය. එහෙම නැත්නම් ආදර්ශය. මොකද ඒ වෙනකොට සාරිපුත්‍ර සාංශය අපවත් වෙනවා. උන්වහන්සේ එකේ කරුණු වෙනම පොතක් ලිව්වා දෙකේ කරුණු වෙනම එකක් ලිව්වා ලියනකොට 10 10 නෙවෙයි ලිව්වේ සංගීති සූත්‍රයේ තියෙනවා එකේ කරුණු 15 20 30 40 දෙකේ කරුණුත් එහෙමයි තුනේ කරුණුත් එහෙමයි එහෙමම කරලා කරලා කරලා ඒ ඇතිවෙච්ච ඥාණය දසුත්තර සූත්‍රයට එනකොට හරියටම 10ව 10කට කෑලි කපලා අලුව කිරිපත් කෑලික වගේ හරි ගසලා තියෙනවා. ඒ දෙක දිහා බලනකොට පේනවා ඒ සාරිපුත්‍ර ස්වාමීන්ගේ එදා තිබුණේ පෙර දැක්ම වෙන කිසිම කෙනෙක් ගාව තිබිලත් නැහැ තිබුණාට කරන්නත් බෑ. ඒ යත්තන්ට එහෙම ඥානයක් නැහැ. ඒ යත්තන්ට එහෙම පෞරුෂත්වයක් නැහැ. ඒ යත්තන්ට එහෙම පෙර පිං මහිමයක් නැහැ. අනිත් එක සරුවචනාංශගේ දෝෂාරෝපණයකට හෝ ප්‍රශ්නයකට ලක් නොවි මේ වගේ දෙයක් කියන්න ඒ ප්‍රතිබල වික්ති ශක්තිය තිබුණේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. මුති ඒක නිසා මේවා පිළිබඳව හොඳට හදාරපු යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරුව සමන්නේසනා සහිත සංගිබණ කියන පොතේ කියනවා එදා ඒ ධර්මය මේ විදිහට පිටුකරනවත් ඒකේ ඇති වෙච්ච සාසනික විශාල ප්‍රශ්නවලදී ਸਰවඥාසිකේ තේනාපති වශයෙන් ගිහිල්ලා ඒ ප්‍රශ්නවලදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මුණ දීපු හැටි ඒ වගේම ਸਰුවචනාංශයේ අශීරු කෘත්‍යයන් සාරිපුත්‍ර සාංශයේ යොදවපු හැටි. යොදෙවට පස්සේ සාරිපුත්‍ර සාංශය ඉතාමත් ඉවසන්නා වශයෙන් ඒ කෘත්‍ය කරපැටි දකිනකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට මෙහෙම කියන්න හිතෙනවා. මම සරුවච්චන් වහන්සේට මල්වට්ටියක් පූජා කරනකොට ඒ මල්ලාසනෙම පැත්තක මම මලක් තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට. සාරිපුත්තු ස්වාමීන් නොහිටින්න අපිට සරුවච්චන් වහන්සේගේ බණ මේ වගේ සම්බන්ධ කරන්න කිසි කෙනෙක් නැහැ. ඒ ඒ අසීරු අවස්ථාවේදී පිඩු කෙරුවේ නැත්තම් මේක ඥාන ප්‍රස්ථානයේ දැම්මේ නැත්තම් මේක විභාග කෙරුවේ නැත්තම් අතරගත්ත වැලි දෝතක් ඇඟිලි අස්තෙන් දිය වෙලා යනවා වගේ මේක නැති වෙන්න ඉඩ තිබුණා. ඒකට නිදර්ශන දෙන්න පුළුවන් ඇයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියපු ධර්ම මේ තරම් පටලැවිලා තියෙන්නේ. ඇයි මේ නිගණ්ඨනාත පුත්තු කියපු ධර්ම මෙච්චර පටලැවිලා තියෙන්නේ. ඇයි කුරාණේ වගේ දෙයක් ගත්තාම මේ ਸਰුවචන්සේ දේශනා කරන වගේ පටිච්චසමුපාදයක්වත් චතුරාර්ය සත්‍යයක්වත් මොකක්වත් නැහැ. ඒ කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණාවල කිසිම මේ වගේ ගුණයක් ගන්න බෑ. මොකද ඒ ඒ ඇත්තත් කියනවා අපේ සාසුණාංශේ සරුවඥයි කියලා. ඉතින් මේ අහනකොට දැන් ඉන්න කතෝලිකයත්තු කියන්නේ දැන් ඉන්න මුස්ලිම් ඇත්තෝ කියන්නේ දැන් ඉන්න ජෛනාගම කරුකරන ඇත්තෝ කියන්නේ ඒ කාලේ මේ සරුවඥාන්සේ දෙනකොට එක ගණ්ඩ තරම් උතුම් ශිෂ්‍යෝ ඉඳලා නැහැ. උතුම් බාර ගන්න කරන් හොඳ ශිෂ්‍යෝ ප්‍රයක්ත ප්‍රතිබල ශිෂ්‍යෝ ඉඳපු නැති නිසා පරිසරතිබ්බදී ඇලියාවට ගියා. ඒක නොවෙන්න තමයි සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් වෙලා මේ මගේ දෙයක් නෙවෙයි ඒක සරුවචනාතිකෙදී හැබැයි මේ නොදන්න කෙනාට තේරුම් ගැනීම පිණිස ඥාණය පෙළගස්සවපු අවස්ථාවක්. ඉතින් ඒක ඉතිහාසයේ මානව ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ඥාන විභාගය කියන විෂය ඇතුල් වුණා. ඥාන ප්‍රස්ථාන කියන විෂය ඉස්ලාම මානවයට ලැබුණා. ඒකත් මේ නිකන් මේ භෞතික විද්‍යා රසායනික වගේ විෂය නෙවෙයි. නිවන් දකින්න. ඒක නිසා ඒ දසුත්තර සූත්‍රයේ දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පච්චා කියලා කෙලින්ම කියන මේ දසුත්තරේ මම කියන්නේ නිවන් දකින්න. එහෙම නැත්නම් මේ පදක්කල් ලබන්නවක්වත්, ඩිප්ලෝමා ලබන්නවක්වත්, PhD ලබන්නවක්වත් එහෙම නැතුව මේ ඔළුව කුරුවල් කරන්න, ඔළුව ක්‍රේල් කරන්න කියපුවා නෙවෙයි. නිවනට. අරතර ලස්සන ධර්මයේ ගොනු කරලා, ඉදිරිපත් කරලා, ඒකේ නිවන කියන උතුම්ම කරඬුව පළඳලා මේ ඒ කරපු වැඩේ දිහා බලනකොට ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කොච්චර පාරමිතා පුරාගෙන ඉන්නේද මේ වගේ බුදු කෙනෙක්ගේ සිව් දිසාවට වහින වැස්ස වගේ ඒ වතුර නිකම්ම මූදට ගල්ලා යන්න දෙන්නේ නැතුව ගත හැකි ශක්ති ගත හැකි දේවල් තියාගෙන අද අපි ලාංකික බෞද්ධයා, ථේරවාද බෞද්ධයා ඒ අවුරුදු 2600ක් පරණ පුස්කොළ පොතක් අතර ගත්තට පස්සේ ඒකේ තියෙන ධර්ම කාරණා බැලුවට පස්සේ අපිට පුදුමාකාර තෙදක් නේ තියෙන්නේ අපිට පුදුමාකාර ඥානයකට අයිතිවාසිකමක් නේ තියෙන්නේ අවාසනාවට වගේ කවුරුත් මේවා කියවන්නේ අද කියවන්නේ බටහිර පිස්සු ලියාපුවා එහෙම නැත්නම් බටහිර මිනිස්සු බුදුහාමුදුර ගැන කියාපුවා බුදුජානසී කියපුවා අද බොහොම කලාතුරකින් කියවන ඒ වුණත් වෙනමත් කියන්නත් පුළුවන් පසුගිය අවුරුදු 40 ඇතුළත සමහරක් ස්වාමීන් වහන්සේලා කෙලිම සූත්‍ර ධර්මදේශනාවට මාතෘකා කරන්න යෙදුණා. ඒ මුළු ඉතිහාසෙම මම දන්නවා. අද 77 ඉඳලා දිගටෝම මේකත් එක්ක ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මට තියෙනවා ඒක පිළිබඳව මගේ පුද්ගලික අත්දැකීමක් ඒ කාලේ බණක් අහන්න ගියාම මොනවද කියන්නේ? ඒ කාලේ ඉඳලා අද කාලේ වෙනකොට කොච්චරක් කෙලින්ම බුද්ධ වචනය අරගෙන කතා කරන යුගයකට අද වෙවිලා තියෙනවා. ඒක අපි ඉපදිච්ච යුගයේ වාසනාවක්. ඒත් මේක නෙවෙයි පොදු ජන බුද්ධ ආගම. පොදු ජන බුද්ධ ආගම තියෙන ජාතක කතාවම තමයි. පොදු ජන බුද්ධ ආගම තියෙන බුදුහාමර බුදු වෙන්නේ ඉස්සෙල්ලා සීමා කුමාරෝත්පත්ති කතා තමයි. මේ ගැඹුරු බණ වලට යනකොට කියනවා අපිට තේරෙන්නේ නැහැ කියලා. ඒ පැත්තකට දාන. බණ කියන හාමුදුරුවෝත් කියනවා බණ අහන කට්ටියගේ මන අපිට එපායි බණ කියන්නේ. ඉතින් ඒක නිසා ළමා කතා ටිකක් කියලා පත්තර පුරවනවා, රේඩියෝ පුරවනවා. ඒ කටයුතු යනවා. නමුත් බලනකොට තේරෙනවා ඒ දසුත්තර සූත්‍රය වගේ හරපද්ධතිය ගොනු කරලා පෙන්නන එකේදී මේ මනුස්ස මොලේට ගෝචර වෙන දෙයක් බුදුහාමුදුර කියලා තියෙනවා. හැබැයි ඒක පේවෙච්ච කෙනාට ඒකට යෙදිච්ච කෙනාට යෙදිච්ච කෙනා කියලා බෞද්ධෙක්ම වෙන්න ඕනේ නැහැ. කොයි මනුස්සයාට උනත් ඒකේ තියෙන න්‍යාය ඉදිරිපත් කළ තියෙන ස්වභාවය කොච්චරක් මානව බුද්ධියට මානවයට ආමන්ත්‍රණය කරලා තියෙනවද කියලා හරි වටින සූත්‍රයක් කියනවා දසුත්තර සූත්‍රය. කෙසේ නමුත් අපි පසුගිය වැඩමුළු 20කට විතර වගේ මේ සූත්‍රයේම මාතෘකා කරා. ඒකේ පොත ඉවර කරා, දෙකේ පොත ඉවර කරා, තුනේ පොත ඉවර කරා, හතරේ පොත ඉවර කරා. දැන් අපේ ඉන්නේ පහේ පොතේ. පහේ පොතේ සාරිපුත්තු සාංශය අහනවා කතමේ පංච ධම්මා විශේෂ භාගියා. මහණෙනි නැත්නම් ඇවැත්නි මේ ධර්ම පහේව ගත්තොත් තම භාවනා කරන එක්කනට සුවිශේෂී වූ වෙනසක් ඇති කරන එහෙම නැත්නම් භාවනා ජීවිතේට නෛර්යානික පැත්තට දාන විශේෂ ධර්ම පහක් ගැන කතා කරනවා නම් මොනවද ඒ කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ මොකද එකේ කාරණා තියෙනවා දෙකෙත් තියෙනවා තුනෙත් තියෙනවා හතරෙත් තියෙනවා පහෙත් තියෙනවා හැම එකටම ඔය වගේ දෙන්න පුළුවන්. ඉතින් සාරිපුත්‍ර සාංශ විතර ප්‍රශ්නේ අහන්නත් පුළුවන්. ඒ වගේම සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්නේ අහන්නේ අහගෙන ඉන්න කට්ටියකින් උත්තර ගන්න නෙවෙයි. උන්වහන්සේ මේක දේශනා කරන්නයි. ඉතින් මේ මතු කරගත්ත මේ ධර්ම න්‍යාය නැත්නම් මේ දේශක ශ්‍රාවක සම්බන්ධතාවය එදා පටන් අද දක්වාම ශාසනය පැවැත්වීමේ සීල ශාසන වෙන්න පුළුවන් සමාධි ශාසන වෙන්න පුළුවන් ප්‍රඥා ශාසන වෙන්න පුළුවන් පැවැත්මේ එකම ආගිධ්‍යාත්මික ආගමික ක්‍රමය තමයි මේ දේශක ශ්‍රාවක ක්‍රමය. අද තින ගොඩාක් ශ්‍රව්‍ය දෘශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය ගොඩාක් ජනමාධ්‍ය තියෙනවා. ඒ koi ජනමාධ්‍යයටත් වඩා අපිට හිතවදින්නේ කවුරු හරි කියනකොට ඒකටම පේ වෙලා ඒ සඳහාම වාඩි වෙලා අහගෙන ඉන්නකොට අන්න සම්බන්ධතාවය එනවා. නමුත් දැනට වුණත් තේජිකේ බණ යද්දි පොල් ගන්න වෙලාවල් තියෙනවා. බලම්බුට්ටි හොදන වෙලාවල් තියෙනවා. අනම්මන රාජකාරී කරන ගමන් බණ ඉවත් තියෙනවා තමයි. ඒවට කියන්නේ ඇහෙන බණ කියලා. අර වැසිකිළියේ ඉන්නකොට බණ ඇහෙනවා. නැත්නම් දත් මදිනකොට බණ ඇහෙනවා. රේඩියෝ කාර් එක ඩ්‍රයිවිං කරන යනකොට බණ ඇහෙනවා. ඒවට කියන ඇහෙන බණ කියලා. දැන් මේ වගේ යෙදිලා කරන බණ කියන්නේ අහන බණ. මේ අපිටමයි කියන්නේ. මේ ඔක්කොම යෙදිලා අපි මේ කරගෙන ඉන්නේ කියලා අන්න ඒ විදිහට සුතයෙන් ලබන මේ ඥාණය අත්‍යවශ්‍යයි අපි මේ කරන වැඩේට. අපි යෙදී කරන මේ පූර්ණ කාලීන භාවනා වැඩමුළුවකදී අත්‍යවශ්‍ය අංග අනුග්‍රහ කළ යුතු අත්‍යවශ්‍ය අංග පෙන්නකොට සාරිපුත්‍ර මේ සාරිපුත්‍ර සාංශික මේ සූත්‍රය ගැන මම කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා සුත අනුගහිතය අවශ්‍යයි. වරින් වර වරින් වර බණ ඇහෙන්න සලස්සන්න ඕනේ. එහෙම නොවුනොත් අපි අර gederin ගෙනා බොහොමත දිගේ තමයි භාවනා කරන්නේ. මේ බා මෙහෙන් දෙන එකක් ගන්න කැමති නැහැ. ඉතින් එතකොට වෙනසක් වෙන්නේ නැහැ. අපි අර පරණ පදේම ගමයි ගහන්නේ. ඒ නිසා මේ සුත අනුග්‍රහිතේ පිණිසයි අපි මේ භාවනා දවසකට පැයක කාලයක් ගත කරන්නේ. ඒ වගේම ඊටාම වැදගත් දෙයක් තමයි සාකච්ඡා අනුග්‍රහිතේ. එක්කෙනෙක් කිනුට අනිත් එක නහගෙන ඉන්නව නෙවෙයි දෙබසක හරහා කෙනෙක් ප්‍රශ්නයක් අහනවා අනිත් කෙනෙක් උත්තරයක් දෙනවා. සාකච්ඡානුග්‍රහිතය කියන එක තියෙන්නේ බුද්ධ ශාසනය විතරයි. අනික කිසිම ශාසනයක ඒ පොත දිව්‍යන් වහන්සේගේ පොතෙන් ප්‍රශ්න අහන්න තහනම්. කිසිම කෙනෙකුට ඒක සැක කරන්න බෑ. එතකොට ඒක සදාකාලික අපායට යනවා. බුදුජානන්සේ විතරක් කියලා තියෙනවා ප්‍රශ්න අහන්න නැතුව කිසි දෙයක් පාර ගන්න එපයි කියලා. ප්‍රශ්න කරන්න තු ඒකට කියනවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා. ඒ දෙකම කරන්ඩ බුදුජානන්සේ සඳහන් කරනවා සිල්වත්ව ඉන්නේ කියලා. සිල්වතෙක් වෙන්න. සීලානුග්‍රහිත. ඒ නිසා අනුග්‍රහිත කතා කරනකොට මේ වැඩමුළුවක් පටන් ගන්නකොටමත් අපි සීලයක පිහිටවනවා. සීලානුග්‍රහිතය කිය. ඉතින් උංග දෙනකොට අමාරුයි අටසිල් සමාදන් වෙලා ඉන්න එක. මේ කහපාට වෙලා ඉන්න කට්ටිය ඊට වැඩිය සීල් රකින්නවා. ඒ හැම සීලයකදීම Taman අර වඩා සුදුසුකමක් ලබනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි හිත අලුත් කරගන්න. අපි gedare මේ දැන් ඉන්නේ අපි සීලයක සමාදන් වෙලා ඉන්නේ. අපි ඉන්නේ සිල්ලුතුන් අතර. අපි ඉන්නේ සුදු රිදී ඇඳගෙන. අපි ඉන්නේ බාපණයක් දාගෙන. ඒ ඔක්කොගෙම වෙන්නේ මම මේ සැදී පැහැදී ඉන්නේ වැඩකට කියලා හිත අලුත් කරගන්න. අපි අරණ්‍ය ගත වෙනවා. රුක්ක මූල ගත වෙනවා. ශූන්‍යාකාර ගත වෙනවා. අමුතු පරියන්ක වලට යනවා. අමුතු සක්මන් කරන මේ හැම එකකින්ම මේ සීලය වගේ ඒ අනුග්‍රහයක් අපි කරනවා මේ භාවනා බීජය එහෙම නැත්නම් අපි කියන මේ සතිය වඩන්න. ඒකට සුතයත් වැවෙන පැලේට වතුරක් කරනවා වගේ වැඩක්. සාකච්ඡාව පැලේ වටේට පස්බුරු කරනවා වගේ වැඩක්. එතකොට විතරයි අපිට අපේ ජීවිතයට සමතනුග්‍රහිතයක් කරන්න පුළුවන්. හිතට සමාධියක් කියන එකක් ඇතුල් වෙන්න පරිසරය සකස් කළ දුන්න කියන්නේ එතකොට. හැබැයි ඒක මේ සීලානුග්‍රහිත, සූතානුග්‍රහිත, සාකච්ඡානුග්‍රහිත තිබුණා නිකන් වෙන්නේ ඒකට සම්මත ශික්ෂාව කියලා සමාධි ශික්ෂාව කියලා හික්මීමක් තියෙනවා. අපි ඒක තමයි පරියංගයට ගිහිලා වාඩි වෙලා මේ අරමුණක් ඉස්සරහින් තියාගෙන කය හරි ඉස්සරහින් තියාන ඒටම හිත යෙදවීම නැත්නම් හැමතැනම දුවන අරමුණ ඔස්සේ දුවන හිත එක තැනකට යෙදීමල කියනවා සමාධි ශික්ෂාවට හරියනම එකක් නෙමෙයි හරියන්න පුළුවන් වරදින්නත් පුළුවන් ඒක කෙරුවේ නැත්තම් අර සිල් රැක්කට බණ ඇහුවට සාකච්ඡා කරාට වැඩක් නැහැ. ඒක නිසා අපේ සාමාන්‍ය ක්‍රමයට අපි පොය අට සිල් නීත්‍ය පන්තිල් කියලා ගමේ පන්සලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන වෙලාවල් තියෙනවා. ඒ වැඩ කරන වෙලාවට ඒ සිල් දිනවල දැන් නම් ටික ටික භාවනා වැඩමුළු කෙරුවට සිල් දවසේ භාවනා කිරීමක් අපි ඉස්කෝලේ යන කාලේ තිබුණේ අපි පන්සල් යන කාලේ තිබුණේ එතකොට මේ සීලේ සීලේ සඳහාමයි සීලේ සමාජයේ සඳහා නෙවෙයි. නමුත් මෙතන මේ අනුග්‍රහිතේ දක්වන සීලය අපි මේ කැප කරලා, ගෙවල් දොරල අතහැරලා, වහරක බාන අතහැරලා මේ ඉන්නේ ඒ සීලය සමාධියට අනුග්‍රහ කිරීම පිණිසයි. එතකොට මේ අනුග්‍රහය සීල ශික්ෂාවත් එක්ක යනකොට මේ විශේෂ භාගීය තැනට යනකොට ඔන්න Tamanට තේරෙන්න පටන් ගන්නවා. හරියට සතිකොට විරිජිබ්බාට පස්සේ ඌට වැදුනද කියලා වගේ. එල් එකට ඊතලෙන් විදිනකොට එල්ලට වැදුනද කියලා වගේ. එහෙනම් මම මේ කරන වැඩේ yaadෙනවද කියන එක තේරෙන ධර්ම ටික තමයි විශේෂ භාගී ධර්ම කියලා කියන්නේ. එතකොට තමයි ප්‍රඥාව වැඩෙන්නේ. එහෙම නැත්නම් මේ අපි මේ දඟලලා දඟලා රට රාජ්‍යවල යමින් හොයන ප්‍රඥාව නෙමෙයි මේ කියන්නේ සියල්ල වැඩ නතර කෙරුවට පස්සේ කයේ වචනයේ හිතේ වැඩ නතර කරාට පස්සේ විතර ප්‍රඥාව පහළ වෙනවා. ඒක නිසා සමාහිතෝ භික්ඛවේ ඥානාති පස්සති. සමාහිත වෙච්ච හිතර විතරයි දැනීම දැකීම සිද්ධ වෙන්නේ. අද ඒක නෙවෙයිනේ තියෙන්නේ. අද මේ දැනුමට ලෝකේ වටේ කරකැවෙන. තිබුණට වැඩිය හිත අවශ්‍ය ගන්න. තිබුණට වැඩිය ආතතිගත වෙනවා. තිබුණට වැඩිය තරංගකාරීකමකට ගිහිල්ලා මේ දැනුමෙන් නම් කවදාකවත් මානවයට හොඳක් වෙයි කියලා හිතන්න බෑ. මේක හැබැයි යම් කිසි දුර්දාන්ත පිටසක්ගේ සලස්මක් කියලා නම් කියයි. මුළු ලෝකෙම නොමගරින මුළු මානවයම නොගරින දුර්දාන්ත පිරිසකගේ දීර්ඝ කාලීන සලස්මක් තමයි අද දින අධ්‍යාපන ක්‍රමය. ඒ වගේ වෙච්ච හොඳම ප්‍රතිඵල කියන්න පුළුවන් උන්ගේ පැත්තෙන් අපේ ජීවන පිළිවෙන් අධ්‍යාපන ක්‍රමය විනාශ වුණා. අපේ පැවතිච්ච ගුරු ගෙදර දැන් නැහැ. ඒකනම් බොහොම ලස්සනට වෙලා තියෙනවා. නිකන් නටබුන් වචන බාටපත් වෙලා තියෙනවා පිළිවෙන්. අද පිළිවෙන් වල කෙරෙන්නේත් ගුරුකුල වාද මේ ස්කෝල ක්‍රමය. පරිණම නැති වුණා. ඒ තරමටම අරක බහැනකයි. නමුත් ඒව කතා කරන්න ගියොත් අපිට මේ රිට්‍රීට් එක කරගන්න හම්බ වෙන එකක් නැහැ. ඒ තරම්ම හාස්‍ය ජනකයක පැත්තකින්. හාස්‍යයක් වගේම භයානක පැත්තකුත් තියෙනවා. අපි මේ කරන්න හදාන්නේ මේ කොච්චර මේගොල්ලෝ තෙල්ලම් කරත් මේ සාරිපුත්තු සාංශ අපිට කියලා දෙනවා පාරේ අපිට යන්න දෝෂයක් වෙන්නේ නැහැ. අඩු ගන්න මේ ඉන්න කාලේ. ඒක කෙරුවොත් විශේෂ භාගීය ධර්ම ළඟට යනකොට තේරෙනවා අපි මෙතෙක් කල් ඉගෙනගත්ත ධර්ම අපිට කොච්චරක් ඉසේකක් ගෙනත් දුන්නද අපි ඉගෙනගත්ත ධර්ම කොච්චර තරඟකාරී වුණාද මේ ධර්ම ඉගෙන ගන්න ඉගෙන ගන්න අපි අපන්නක ප්‍රතිපදාවට වැටෙනවා අපි තරඟෙට යන්නේ අපි අවිරුද්ධ ප්‍රතිපදාවකට වැටෙනවා කිසිම කෙනෙක් එක ගැටුමක් නැහැ කොච්චරද කියනවනම් අපිට නිතරංග දයක් ලැබෙනවා රණ්ඩු කරලා නෙවෙයි දිනන්නේ අපි නිතරම ජයක් ලබනවා. අනේ ඒකට නම් බුදුරජාණන් වහන්සේ නැත්නම් අපේ සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ පඤ්ඤාව කියලා කියනවා. ඉතින් මේ විශේෂ භාගයේ ධර්මවලත් ඔය කියන සමාධි ඉන්ද්‍රිය පඤ්ඤේන්ද්‍රිය තියෙනවා. ඒ වගේ මේ අනුග්‍රහිතවලත් නැත්නම් අපි මේ සැදී පැදී කරන වැඩවලට කියන්නේ අනුග්‍රහ කරනවා කියනවා. සප්පාය කරුණු එලවලා දෙනවයි කියලා. මේකට ගැළපෙන කරුණු සපෙලා දෙනවයි කියලා. ඒකෙත් ওই ටික තියෙනවා. ඒක නිසා අපි මේ වැඩේට බහින්න ඉස්සෙල්ලා නැත්නම් මේ දසුත්තර සූත්‍රයේ කිව යුතු කාරණා යන්න ඉස්සෙල්ලා අපි මේ කරගෙන යන වැඩේ පිළිබඳව පොඩි පූර්විකාවක් පෙර ගමන්කරුවෙක් හිත සකස් කිරීමටයි මේ ධර්ම කොටස ඉදිරිපත් කළේ. ඒ නිසා මතක තියානින්න මේ කතා කරන දේවල් අපි මේ ඉදිරිපත් කරන මේ පංච ඉන්ද්‍රිය එතන ඉන්ද්‍රිය පහ කොහොමද විශේෂ භාගීය වෙන්නේ භාවනා කරන්නන් සඳහා පමණයි. එවනද බුද්ධඝංකාරයෝ මෙතෙන්දී තොගේ තොගේට සලකලා කරවුවට හරියන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය බෞද්ධයාගේ වචන ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඒ වචන නැත්නම් ඒ කියන ඉන්ද්‍රිය ධර්ම යම් ප්‍රමාණයකට අතුයිති විහිදිලා මල්පල ගැන්විලා භාවනා පැත්තට යනකොට හරියට මේ කෙල්ලෙක් ලොකු වෙනවා වගේ කෙල්ලෙක් ලිංගික ජීවිතයටපත් වෙනවා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකයා කොච්චර දෝ මේ දැනුවක් කියලා මේ පිස්සු විකාර කෙරුවට අද වුණත් අවුරුදු 2600ක් ගිය අද වුණත් භාවනා සඳහා කාලය දීලා අනුග්‍රහ කරලා කටයුතු කරොත් මේ වගේ 50ක් 60ක් වාඩි වෙච්චාම දෙන්නෙකුට තුන් දෙනෙකුට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මේක අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්න තියෙන ලකුණු ටික ඒ අත්දකින්න තියෙන ඉඟි ටික තමයි විශේෂ භාගීය ධර්ම කියලා කියන්නේ. ඒක නිසා අපි හිතමු ඔක්කොටම අත්දකින්න ලැබේවයි කියලා. එක්කෙනෙකුට දෙන්නකොට නෙවෙයි ඔක්කොටම අත්දකින්න ලැබේවා කියලා තමයි අපි කටයුතු කරන්න ඕනේ. එතකොට අඩු ගානේ අඩුම ලංසොට හරි කටයුතු කරගන්න පුළුවන් වෙයි. ඒ අනුව බලනකොට ඕනෙම ආගමක මුලටම තියෙන සද්ධාව තමයි පංචේන්ද්‍රිය වල ඉස්සලාම දීලා තියෙන්නේ. ඒක නිසා ගෝධනෙක් හරි කැමැති බුදුජානන්සේගේ උගන්වීම ඥාන විභාගයේ ඥාණයට බර එකක් කියලා කියන්නේ. නමුත් බුදුජානසේ ඒ තරම්ම අත්නෝමතිය කියලා නෑ. මේ සාසනයත් බුද්ධ ආගම කියන එක වුණත් ඉස්ලාම ගෙනියන්නේ සද්ධාව තමයි. සද්ධාව නැත්තම් කිසිම කෙනෙක් මොනම දෙයකටවත් පෙළඹෙන්නේ නැහැ. ඒක නිසා සද්ධාව පිළිබඳ නිර්වචනය කරන සුද්දෙක් බටහිර ජාතිකයේ කියලා තිනවා තිරිසන් සතාටත් සද්ධාවක් තියෙනවා. ඒ මිනිස්සු ඒ සතා මීමැස්සා අවුවැටෙන්දත් කලින් නැගිටලා ඒ මල් පැණි හොයාගෙන ගිහිල්ලා ඒ කටයුතු කරන්නේ ලොකු කැපවීමකින්. ඒ මේ වදේක තියෙන සංවිධානය අද ලෝකේ තියෙන ප්‍රධානම හමුදා මූලස්ථානයකවත් නැහැ. ඒ පිරිසුදු කීමේ කටයුතු Tamande වෙච්චි දේ ඉෂ්ට කරන ගතිය ඒ මීමැස්සියෙක්ගේ ගත්තොත් මීමැස්සි තමයි මේ වදේ වැඩියෙන්ම ක්‍රියාකාරී ශක්තිය ඇති කරන්නේ ඒ මීමැසි ඒ තමන් කරන දේ පිළිබඳ 100 100ක්ම දන්න අතර අනික් මීමැසි කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මීමැස්සා කරන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. රජ මීමැසි කරන කියලා දන්නෙත් නැහැ. ඒ කටයුතු දිහා බලනකොට යාගේ කැපවීම ඇත්තට මිනිසෙකුට නැති තරම්. කරපොත් එක් කරන බලන්න යාගේ හැසිරීම. වේයෙක් කරන් බලන්න යාගේ හැසිරීම. ඒක මේ මරුවත් නතර කරන්නේ නැහැ. ඒ ක්‍රමයේ නිසා උණ්ඩ තියෙන ඇදහිල්ලක්. ඒක කොහෙන් හරි එනවා පණිවිඩයක් යාට. ඒ පණිවිඩය ආවට පස්සේ ඒක ඉතින් අර දවල්ද රෑද මම පුංචිද ලොකුද මුකුත් නැහැ. මම මැරෙයිද අනතුරක් ලක්ක මොනම දෙයක්වත් නැහැ. ගියා වැඩේ කරා. ඉතින් මේකට සද්දාව කියන්න පුළුවන්. කාටවත් එහෙම නෑ නෑ ඌට සද්දාවක් නැහැ කියලා කියන්න බෑ. මොකද අපි ඔය අපි හැන්දෑවට මලක් කඩාන පන්සලට ගිහිල්ලා වැඳලා බුදලා එන එකට සද්දාව කියනවා නම් විමැසියක් ගිහිල්ලා මලකට ගිහිල්ලා පැණි ටිකක් අරගෙන එන එකට මොකද සද්දාව කියන්න බැරි. ඊට පස්සේ අහනවා හැම එකනටම සද්ධාව තියෙනවා නම් හොඳම දෙයට සද්ධාව යොදවන්නේ නැත්නම් ඒක මිත්‍රිසනෙක් කියලා කියනවා. ඒ තියෙන සද්ධාව හොඳම දෙයට යොදන්නේ නැත්නම් ඒක මුර්ගේ තමයි. ඉතින් අපිට තියෙන පරාසය දිහා බලලා අපි අපේ කාලය යොදවන්නේ හොඳම දෙයටද කියලා බැලුවොත් වහා කණ්ඩායි වෙන්නේ. ඒක තේරුම් ගන්නකොටත් අවුරුදු 50ක් ගිහිල්ලා. මෙහෙම දේවල් ගොඩක් කළ හැකිව තියෙනවා. මිනිස්සෙක් වෙච්චාම මේක මිනිසෙකුට වැඩි යමක් තියෙනවා මිනිස්සෙකුට. කැරපොත්තෙකුට වැඩි යමක් තියෙනවා මිනිස්සෙකුට. වේයකට වැඩි යමක් තියෙනවා. නමුත් අපි අහුවෙලා තියෙන අහුවිල්ල බලන්නකො. එක එක එක එක රස්සාවක් කල්ලාන එක එක දේවල් විශේෂඥ කරගෙන ඒකට ගියාට පස්සේ අන්ධකාර වෙලා අන්ධෙක් වාගේ වැඩ කරනවා බාහිර දේවල් දන්නේ නැහැ. ඒ නිසා එහෙම කෙනෙකුට අමාරුයි මේක දිහා බලලා මගේ කාලේ වැඩියෙන්ම යොදවන්න ඕනේ. මගේ ධනෙ වැඩියෙන්ම යොදවන්න ඕනේ. මගේ ශ්‍රමය වැඩියෙන්ම යොදවන්න ඕනේ කොයි දේරද කියලා එහෙම පුලුල් බැලීමක් අපේ ජීවිතේ ජීවිතේ තියා මුළු සංසාරේ කවදාකවත් වෙලා නැහැ. අහුවෙච්ච දේ తත්‍ර తත්‍රාබි නන්දනේ. අහුනේ මොකද්ද බදාගත්තේ? ඒක සංසාරේ අපි ගෙනියන විශාල මෙහෙයුමක් තමයි తත්‍ර తත්‍රාබි නන්දනේ. ගෑණියෙකුට ගෑණිකම බදා ගන්න. පිරිමියා පිරිමිකම බදා ගන්න. දොස්තරය ඒ නලාව බදා ගන්න. ගොයිය උදැල්ල බදා ගන්න. ඉතින් ඒක අල්ලගෙන මැරෙනකම් ගෙවෙනකම් වැඩ කරනවා මිසක් මේ දොස්තරට පුළුවන් උදැල්ලක් ගන්න. ගොයියට පුළුවන් නලාව ගන්න. මාව ජේතුන් ඉන්දියාවේ රජ වුණාට පස්සේ ওই විප්ලවය කෙරුවට පස්සේ මස් කඩේ ඉන්න සීරම අරන් ගිහලා ඔපරේෂන් තියටරට දැම්මා. ඔපරේෂන් තියටරේ ඔක්කොම ගිහලා මස් කඩේට දැම්මා. දෙගොල්ලම කරන්නේ මස් කමන්නේ කෙනෙක්. කිසි බාධාවක් උනේ නැතිලු. ওই දොස්තරලට මස් කඩේට ගිහිල්ලා කරපන් කිව්වොත් දොස්තරලත් මස් කඩේ ගිහිල්ලා කොරාලු. මස් කපන්නේ කඩ කරලා ඔපරේෂන් කරපන් ගිහිල්ලා කරාලු. අපි හිතන්නේ මොනේ දොස්තර විභාගයට අවුරුදු 5ක් කරන්න ඕනේ. මස් කපන්න නම් ඉතින් ලෙබ් කෙනෙක් වෙන්න ඕන කියලානේ අපි හිතන්නේ. ඔය කොයි එකකටත් කොයි එකකට කරත හැකියි. අපි ඒ වගේ පුළුල් බලි විදියකට බලලා අපි අදවත් අඩු ගන්න. අපේ ශ්‍රද්ධාව පිහිටිය යුතු දේ කාලය, දාණය, ශ්‍රමය හොන්දටම දේට යොදවනවද නැද්ද කියලා බලුවොත් ඒක වෙන්නේ සෝවන් වුණාට පස්සේ. කාට හරි තේරෙන්නේ මෙච්චර මනුස්සකම කියන්නේ මේ තා විශාල දෙයක්. ඒ වගේම බුද්ධ ශාසනය කියන්නේ මේ තා විශාල දෙයක්. ක්ෂණ සම්පත්‍ය කියලා කියන්නේ මේ තා විශාල සම්පත්තියක්. අනේ අපි මේක දිහා බලලද අර తත්‍ර తත්‍රා විනන්තනී කියලා අහුවෙච්ච දේ දිගේ යනවා. අර තල්ගට මේ බය වෙලා දුවන හාවා පිටිපස්සේ යන අනික් වල්සත්තු වගේ කඩාගෙන ගියාට කවුද manussත්වයේ පුලුල් භාවයේ තේරුම් ගන්න තියෙන්නේ. කවුද මේ ක්ෂණ සම්පත්තියේ පුලුල් භාවයේ තේරුම් ගන්න තියෙන්නේ. කවුද මේ බුද්ධ ශාසනයක තියෙන තේරුම් ගන්න තියෙන්නේ. අපි මේ ඉන්න පිරිසත් එක්ක එක එක්කත් අපිට පෙන්වලා දෙයිද මේක? උන්න ඕන කරලා තියෙන්නේ අපි ඇමරිකාන කණ එක විතරයි. මාමගේ හිතේ මාමරවා වැඩ ගන්න. නැන්දගේ හිතේ උන්දගේ දුව බේරෙන්න. උන්දගේ දුව මට දෙන්න. අක්කගේ හිතේ නංගිව දී බේරෙන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්න කියලා පුංචි කවියක් තිබුණා ඉස්සර. ඒ හැම එකම අපි ඇසුරු කරන්නේ මොකක් හරි වැඩකට. ඒකට මේ අපි උත්පරීම සද්ධාවට යයි. අනේ ඵලයන් කියන්නේ කියන්නේ එකම මානවීයවාදී කෙනෙක්වත් අපි ඇසුරු කරන අය අතර නැහැ. නමුත් අපි සද්ධාවක් තියෙනවා. මොකද්ද ඒකට ආයෝජනය කරලා තියෙනවා. එක්කනේ සියන්නිකාය පැවිදින, එක්කනේ රාමඤ්ඤනිකාය පැවිදින, එක්කනේ අමරපුරනිකාය පැවිදින, එක්කනේ මහායානෙ පැවිදින. ඒක එයා කරනවා. නමුත් ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ පටන් ගන්න මේ ඇදහිල්ල වැවෙන්න අරින්න පරිණාමේ වෙන්න අරින්න ඔය අල්ලගත්ත එකම බදාගෙන ඉන්න ගියොත් ඒකට සද්ධාව කිව්වොත් ඒ සද්ධාවට කියන්නේ අමූලික සද්ධාව එහෙම නැත්නම් පසාද සද්ධාව කියලා. දැක්කට මෝනිච්ඡාවට පේන දේ අනු යන සද්ධාව. ඒක විවිචනය කළ බලන්නේ මේ සද්ධාව නිසා මට ප්‍රස්තාව වැඩි වුණාද? දියුණුවක් ඇති වුණාද? ආතතිය අඩු වුණාද අසහනේ අඩු වුණාද කියලා අපි බලන්නේ නැත්නම් ඒ සද්ධාව අර කරපොත්තගේ සද්ධාව තමයි. මීමැස්සගේ සද්ධාව තමයි. නමුත් මිනිස්සයාට බුදුරජාණන් වහන්සේ දකිනවා යම් සද්ධාවක වැඩේ පටන් ගත්තට පස්සේ ඒ කරපු වැඩේ හොයලා බලලා සද්ධාවෙන් වැඩේ කරන්න ඉස්සරලයි සද්ධාය වැඩේ කරාට පස්සේ යම් වෙනසක් වෙලා විශේෂයක් වෙලා විශේෂ භාග්‍ය කියන්නේ ඒකයි. මට යම් ಗುಣ විශේෂයක් ලැබලා තියෙනවාද කියලා සලකා බලන්නේ නැත්තම් ඒක පොට්ටේකේ කකුලේ මණිකක් හැප්පුණා වගේ මණිකේ වටිනාකම දන්නේ නැහැ. ඉතින් නිසා මේ සද්ධාව සද්දේන්ද්‍රියක් බවටපත් වෙනකොට නැත්නම් විශේෂ භාගයට යනකොට මෙන්න මේ පසාද සද්ධාව එනතම් මේ කියනා වූ මූලික සද්ධාව ඕකප්පන සද්ධාාවක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ සද්ධාවේ පරිණාමයක් ඇති වෙනවා. එතකොට මේ යෝගාවචරය පසාද සද්ධාව තියෙනකන් එහෙම නැත්නම් අමෝලික සද්ධාව තියෙනකන් බුද්ධ රූපේ ළඟට ගියාම සද්ධාව හැරෙනවා තියෙනවා. බුද්ධ සූපෙන් ඈත් වෙනකොට සද්ධාව නැති වෙනවා. පොයේ දවසට සද්ධාව තියෙනවා අනිත් දවස් සද්ධාව නැහැ. අන්නේ විදිහට තැනේ හැටියට බාහිර වස්තු වල හැටියට තියෙන සද්ධාවට අපි කියනවා පසාද සද්ධාව. නැත්නම් මූලික අමූලික සද්ධාව කියලා. කවදා හෝ යෝගාවචරයේ මට දැන් දවසේ විනාඩියක් සතියෙන් ඉන්න පුළුවන්. මම මේක වැඩි කරගෙන දවසට විනාඩි දෙකක් කරනවා නම් තුනක් කරනවා නම් එයා දැන් අදහන්නේ බුදුන් නෙවෙයි. බාහිර වස්තුනේ තමන්ගේ සද්ධාව, තමන්ගේ සතිය, තමන්ගේ ක්ෂණය. ආන්න මෙතෙන්ද මේ තමන් අදහන දේ මේ විදිහට වඩන ලද සීල ශික්ෂාවට වඩන ලද සමාධි ශික්ෂාවට වඩන ලද ප්‍රඥා ශික්ෂාවට අභ්‍යන්තරගත කිරීම වෙනවනම් ඒතකොට කියන ප්‍රසාද සද්ධාවේ ඉඳලා ඕකප්පන සද්ධාවට ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන් සද්ධාවකට ආවයි කිය. ඉතින් මේක ප්‍රත්‍යක්ෂණය කළ බැලයි හැකි සද්ධාව තියෙන එකම සාසනේ බුද්ධ සාසනේ විතරයි. අනිකුත් සාසන වල තියෙන්නේ පටන් ගන්න සද්ධාවෙන් තමයි මැරෙන්නේ. කිසි වෙලාවක මේ ශද්ධාවෙන් මට වැඩක් උනාද නැද්ද කියලා ප්‍රත්‍යක්ෂණය කරනකොට ඒ ආගම් කිසිසේත් පිට දෙන්නේ නැහැ. අපි මේ දෙයයන්ාන්සේ අදහපු නිසා මට යම් වාසියක් උනාද නැද්ද කියලා අහන එක පව අපාගාමි වෙන කුසල කර්මයක්. අහන්න බෑ ඒක 100%ක්ම අදහන්න ඕනේ. මේකෙදි බුදුරජාණන්සේ පටන් ගන්නකොට බුදුආමරකේ ශ්‍රද්ධාව හොඳයි. ධර්මයේ ශ්‍රද්ධාව හොඳයි. සංඝයාගේ ශ්‍රද්ධාව හොඳයි. නමුත් බුදුරජාණන් කියන ඊට පස්සේ සීලය පිළිබඳ ශ්‍රද්ධාවක් තියාගන්න. ඒකට එnde end end end මම අද වෙනදට වඩා විවෘත ගතියකින් වෙනදටදී බයක් නැතුව වෙනදටදී වික්ත ප්‍රතිබලව මේ කතා කරන්නේ මගේ සීලෙ නිසයි කියලා. තමන් අර අදහන දේ අභ්‍යන්තරගත කරන්න පටන් අරගත්තොත් ඒකේ නම මහමෙවුනා වුණේ හිටියත් අරාබිකරයකට ගියත් තමන්ගේ චර්යාව පිළිබඳ සීලය පිළිබඳ සමාධිය පිළිබඳ ප්‍රඥාව පිළිබඳ ඇතුළතට මේ අදහ මේ සද්ධාව ගන්න පුළුවන් බව අද සම්ප්‍රදාන කුල බෞද්ධය පිළිගන්නවත් ලෑස්ති නැහැ. දිහා හිතෙන උදේ ඉඳලා හැන්ද වෙනකම්ම මුළු ජීවිතේ පුරාම බුදුහාමුදුරට මල් පූජා කිරීමෙන් බුදුන් වැඳීමෙන් මේ ප්‍රසාදය හරහම යන්න පුළුවන් කියලා. හැබැයි ඒක පුංචි නෑක පටන් ගන්න එකෙන් තමයි. පටන් ගත්තට පස්සේ ඒ දානයෙන් නතර වෙන්නේ නැතුව සීලයෙන් නතර වෙන්නේ නැතුව භාවනා මට්ටමට ගියාට පස්සේ බුදුහන්සේ යම් ක්‍රමයකට මේ ශික්ෂාව හදලා දෙනවා තමන්ට තමන් ප්‍රත්‍යක්ෂණය කරගායකකි තමන්ට තමන් අස්පනා පිට බැලිය හැකි තමන්ට තමන් උරගා බැලිය හැකි සද්ධාවකට එනවා ඒක ඇවිල්ලා නැත්තම් මේ කියන්නේ තාම අපි ඉන්නේ ප්‍රසාද සද්ධාවේ නැත්නම් මතු පිට මූනිච්චාවේ ඒ නැත්නම් අමූලික සද්ධාව. ඒක සද්ධාවේ සිට කුසල ඡන්දයට මාරු වීම කියලා අපි භාවනා පරිභාෂිත ශබ්ද මාලාවේ පාවිච්චි කරන අපිලඟ තිබුණ සද්ධාව කරබැලීමේ ආසාවක් එනවා අපිට. මෙච්චර සතිය ගැන කතා කරනවා. මෙච්චර භාවනා කරනවා. මමත් මේක කරලා බලන්න ඕනේ. කවදා හෝ යම් කෙනෙක් කර අහපු දේ පරිවිෂන්ට ලක් කරනවා නම් කර බලන්න යනවනම් අහන වෙලාවේ තියෙන සද්ධාව පසාද සද්ධාව නම් අහන වෙලාවේදී තියෙන මතු පිට සද්ධාාවක් නම් අමූලික දෙයක් නම් කර බලනකොට තමගේ අත්දැකීම හරහා යම් යම් ගුණ විශේෂ ඇති වෙනකොට කියන එකට විශේෂ භාගීය සද්ධාව කියන. ඒක නිසා සද්ධාව කුසල ඡන්දයක් බවටපත් වෙන වෙලාව එකම පවුලේ බත් දෙනෙක් ඇත්තොත් පස්සාකාරයක්. එහෙම නැතුව වයසේ බලපාන එකක් නෑ මේකට. ස්ත්‍රී පුරුෂ ලිංගවල බලපාන එකක් නෑ මේකට. පැවිදි උපවිදි වෙනසක් ඇත්තේ නෑ මේකට. මේ කොයි වෙලාවේද මේ මට මේ ඇහිච්ච දේ මම කරලා බලන්න ඕනේ. කරලා බැලුවට පස්සේ ඒ කර බැලීම නිසා මට මෙච්චර ආතතියක් අධානයක් අඩු වුණා. මට මෙච්චරක් ඉදිරි ගමනක් සිදු වුණායි කියලා Tamanටම අර්ථයෙන්, චර්යාවෙන් සපේලා උත්තර කියන්න පුළුවන් තරමට එනකොට ඒ සද්ධාවට කියනවා විශේෂ භාගීය සද්ධාව ඒ විශේෂ භාගීය සද්ධාවට අපේ සාසනේ ඕකප්පන සද්ධාව කියලා කියනවා. එහෙම නැත්නම් මහායාන බුද්ධ ආගමේ ආකරවතී සද්ධාව කියලා කියනවා. මෙන්න මේ ක්‍රමයට ගියොත් ධර්මයේ අත්දකින්න පුළුවන්. මේ ක්‍රමයට ධර්මයට වැඳ වැඳ ඉන්න පුළුවන්. ඒ වැඳ වැඳ ඉන්න තැන ඉඳලා මේකට රස බලන වෙලාවට යන වෙලාවට ආකරවතියක් එනවා. ඒක මහසීසඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. යම් කිසි කෙනෙකුට මේ ලුණු කියන ලවණ කියන වචනය පිළිබඳ PhD 4 5ක් ගන්න පුළුවන්. ලුණු කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඒක විදුලිය ගමන් කරන එකක් නෙවෙයි. ඒකට මේ වේවි ආකාර තියෙන ඕන තරම් කීත හැකියි. නමුත් මේ මිනිස්යාට ලුණු කෑල්ලක් දිව උඩ තියෙනකොට තියෙන වෙනස කවදාකවත් පොත් 500ක් කිව්වත් හරියන්නේ නැහැ. දිව දික් කරපන් කියලා ලුණු කඳුලක් තිබ්බ ගමන් කියන ඕන්න ලුණු. ඔකට PhD කරන්න ඕන ඔය තියෙන ලුණු. ආන ඒ පොත්පත් කියවලා ලුණු පිළිබඳ ගන්න අත්දැකීමත් දිවදි කරන්න කියලා ලුණු ඇටයක් කටේ තිබ්බහම තියෙන අත්දැකීම අතර වෙනස තමයි ඔය ප්‍රසාද සද්ධාව සහ ඕකප්පන සද්ධාව කියන්නේ. ඉතින් ඒක ලබා ගත්තේ නැත්නම් අපි මේ ශාසනේ අපි අන්ධ પરම්පරාවක් වෙනවා. අපේ අම්මලා තාත්තලා තන්දව අපිට මේක අතර දුන්නා. රැයෙන් අන්ධකාරයේ අතින් අතට යවන මල්වට්ටියක් වගේ මොනවද තියෙනවද දන්නේ අපි අතින් අතට යවන මිසක්ක මේකේ මොනවද තියෙන කියලා දන්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවක සද්ධාව සද්දින්ද්‍රියක් බඩපත් වෙනවා නම් විශේෂ භාගය කියලා දන්නවා නම් තමන්ට තේරෙනවා මේ තමන් ආයෝජනය කරපු කාලෙට එහෙම නැත්නම් තමන් මේ යොදපු ශ්‍රමයට අනුරූපව මට මෙච්චරක් හිතේ පිරිච්ච ගතියක් ඇවිල්ලා තියෙනවා. මට මෙච්චරක් හිතේ ආතති අඩුවීමක් වෙලා තියෙනවා. මට මෙච්චරක් හිතේ අසහන ගතිය අඩු වෙලා තියෙනවා කියන එක දන්නවනම් මේ සද්ධායෙන් වැඩක් කරනකොට කරන්න කරන්න හිතේ පිපිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක්, සන්තුෂ්ටි කර ගතියක් එන බව දන්නවනම් ඒ මනසට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට ඒක තමයි පළවෙනිම සාධකේ. මේ මොනවා කරත් මට එකකින් ගුණයක් තියනවත් දන්නෙත් නැහැ, රාත්තල් ගාන දන්නෙත් නැහැ, කරන්නම් වාලේ කරනවා නම් ඉතින් මේ මනුස්සයාට මේ විශේෂ භාගයක් නැහැ. ಗುಣ විශේෂයක් ලැබිලා නැහැ. ඉතින් මෙන්න මේක මේ සද්ධාව පිළිබඳව මේ විපරිණාමය වෙන දෙයක් බවටපත් වෙන ගතිය දන්නේ නැති දෙයට බුද්ධ ආගම කියනවා. මේක දැනගෙන උගන්වන දෙයට බුද්ධ ධර්මය කියලා කියනවා. අපි ළඟ තියෙන සද්ධාවත් ආරම්භක මේ පසාද සද්ධාව, අමූලික සද්ධාව කාලයක් භාවනාවක් කරගෙන යනකොට නැත්නම් සීලයක් සීල ශික්ෂාවක් රකින්නකොට සමාධි ශික්ෂාවක් රකින්නකොට ප්‍රඥා ශික්ෂාවක් රකින්න තමන්ටම කියලා අත්දැකිය හැකි අත්විඳිය හැකි සම්පත්‍තිකර අවස්ථාවල් ටිකක් තියෙනවා. ඒ අවස්ථාවල් ටික කවුරුත් ඇවිල්ලා ඔප්පු කරන්න ඕනේ සිල් රකින්න කෙනාට ලැබෙනවා. ඒ කවුරුත් ඇවිල්ලා මේ අතර ගෙනත් දෙන එකක් නෙවෙයි. ආන්නේ ඒ ටික දන්නේ නැතුව මේ සිල් රැක්කොත් පින් සිද්ධ වෙයි. මේ අප්පලදා අම්ලදාතර પરම්පරාවල සිල් රැකගෙන නිසා අපි සිල් රකින්න ඕනේ කියලා මේ කරන වැඩේට අපි කියනවා ප්‍රසාද සද්ධාව කියලා. ඒක අපිට උරගාල බලන්න බැරි නිසා. යම් වෙලාවක මේ ශද්ධාව කුසල ඡන්දයක් වශයෙන් ගෙදිලා භාවනා කරලා සිල් රැක්කට පස්සේ නැත්නම් තීල්පදයක් Taman හිතට වද්දාගත්තට පස්සේ මම සතුම් මරන්නේ නැහැ කියලා යාට තේරෙනවා නම් යම්මාකාරයට මම සතෙක් මරන්න යන වෙලාවේදී ඒ සතා ඉන්න පැත්තේ ඉඳලා කල්පනා කෙරුවොත් ඒ සතා කැමැති වෙයිද මේ සිල්ලොතෙක් මම මරන්නේ ඒක නිසා ඒ මනසට මස් ඕන නිසා මරන්නේ අනේ කමන්නේ මගේ බෙල්ල කපන්න කියලා කවම මොන සතාවක් දෙන්නේ නැහැ ඒක තමයි බල එහෙනම් දැන් තමන් ඒ සතානම් Tamanට තේරෙනවා නම් මට කන්න දීපමනුසයා තමයි ස්වාමියා තමයි එයා ඉතින් වැදගත් කෙනෙක් එයා වෙනුවෙන් මං බෙල්ල දෙන්න ඕනේ කියලා කියන්නේ නැත්තම් අපි ඒ සතා මැරුවොත් ඒ දේ මට සිද්ධ වෙනවා කවදා හරි මට නොසිතු නොවිරු වෙලාවක මගේ බෙල්ල ගහලා මෙන්න මේ දේ තේරුම් ගන්න බැරුව එහෙම නැත්තම් මේ දේ තර්කයෙන් හෝ අත්දැකීමෙන් අත්දැක ගන්න බැරුව ඒ මනුස්සයා කටයුතු කරනවා නම් ඒ මනුස්සයා තින් සත්‍යක් මැරෙන තියෙන ඊට වැඩි. මෙන්න මේ විදිහේ සීල ශික්ෂාව තේරුම් අරගෙන කටයුතු කරනවා නම් සතික් නොමැරෙනවා කියලා නම් කියන්න බෑ. හැබැයි යාට වගවීමක් තියෙනවා සදාචාරාත්මක. උඹ ওই දේ කෙරුවොත් උඹට ওই දේ වෙනවා. එතකොට මේ මිනිස්සයා සතෙක් නොමරා ඉන්නේ බයට නෙවෙයි. අපායට බයක්වත් දඬුවම් කරයි කියලාවත් නෙවෙයි. ඒ දන්නවා ශික්ෂාවේ ආනිසංශයක් විදියට. එතකොට එයා දන්නවා ඉස්සර මං සත්ව ජීවිත ප්‍රාණ ගැන එච්චර සැලකුවේ නෑ. දැන් මේ සීල නිසා මම මේක සලකනවා. නිසා මගේ මොකද්ද මෙලෙක් ගතියක් වැඩිලා තියෙනවා. මගේ මොකද්ද සංස්කෘතික ලක්ෂණයක් වැඩිලා තියෙනවා. මගේ මොකද්ද මහත්ම ගතියක් වැඩිලා තියෙනවා. මගේ මොකද්ද ප්‍රාණීර සලකන ගතියක් වැඩිලා තියෙනවා කියලා කියන එක බව මනුස්ස මානව සංස්කෘතිය ඉහළම කෙලවර. තව ප්‍රාණියෙක් වෙනුවෙන් මම ප්‍රාණියෙක් වශයෙන් සංවේදී වෙනවා. ආහන්න මේ දේ වෙනවා නම් ඒ සතෙක් නොමරයි ඉන්න හැම චිත්තක්ෂණයකම යාට සතුට වෙන්න පුළුවන්. මම නිසා සත්ත්ව ප්‍රජාවට කවදාකවත් බයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මිනිස්සයා මේ සීලය ගැන බලන මිනිස්සයා එක චිත්තක්ෂණයක් දැක දැක දන දන මම සතුන් මරන්නේ කියලා ගන්න අදිෂ්ඨාන නිසා අභය ලබන සත්ව ප්‍රමාණයේ යන්තාක් අප්‍රමේයද අසංඛ්‍යද ඒ තාක් අප්‍රමේය වූ අසංඛ්‍ය කුසලයක් සිද්ධ වෙනවා එක චිත්තක්ෂණයක් සතෙක් නොමර ඉඳ ගන්න අදිස්ථාන. ඉතින් ඒක යා සමාදම් වෙනකොට තේරෙනවා මම ඉස්සර මේවා බැලුවේ නෑ. ආවට ගියාට සතුන් දෙහිංස කරා ගැහුවා බැලුවා. නමුත් දැන් මම වග වෙනවා කියනකොට ඒ චිත්තක්ෂණයේදී මේ Taman සත්ත්ව ප්‍රමාණය අපමේය අසංකේයයි වගේ ඒ මොහොතේ දැනෙන එක මේ අපාය පොතේ හරි දිවි ලෝක පොතේ ලියාගෙන තිබෙන ලබනාත්ම වෙන එකක් නෙවෙයි අකාලිකෝම ඒ චිත්තක්ෂණේ වෙන එකක් ඒ නිසා සිල්ලතාට වෙන කවුරුත් සම්මාන දෙන්න ඕනේ නැහැ එයා ඒ ගන්න අදිෂ්ඨාණයෙන්ම තනසීමකටපත් වෙනවා. අපේ හිටියා මාමා කෙනෙක් හොඳ මේ අෂ්ටක කියන කෙනෙක් ওই මුඩු කොණ්ඩයක් හැම් බැඳගෙන ඉතින් හරි ප්‍රභූවරයා. ඉතින් ගියාම මගුල් ගාලවල එහෙම විවෘත කරන්න දෙන්නේ උන්දර තමයි. ඉතින් දෙන්නට අෂ්ටක කියලා කිව්වහම ඉතින් අර මගුල් මේෂේ තියෙනවා මස් මාළු අරක්කු අනම්මනම් ඔක්කොම තියෙනනේ. මුන්ද කරන්නේ එළවලු ටික බෙදාගෙන කනකොට ඔක්කොම ලඟනවා කුඩා බණ්ඩේ ඔය තියෙන්නේ මොනවාරි අරන කාපංකෝ මගුල් ගෙදරනේ ඒ මාම කවදාවත් ගන්නෑ. ඇයි ඇයි උඹ මේ නිකන් මේ උයල මේසුර තියෙන එකක් නැත්තේ? කාපංකෝ. එතකොට කියනවලු අනේ මට හරි සතුටක් තියෙනවා. මං වෙනුවෙන් මැරෙන්න හිටපු කුකුලෝ තාම ඇහිඳගෙන කනවනේ. මං වෙනුවෙන් මැරෙන්න හිටපු මාළුවෝ තාම මූදේ පියාඹන පීනනවනේ. මං උන් වෙනුවෙන් සතුට වෙනවායි කිය. කොච්චර අහිංසකද කියලා බලන්න. උන්දත් මාළුවෙක් වෙලා ඉන්න ඇති. උන්දත් කවදා හරි කුකුලෙක් වෙලා ඉන්න ඇති. උන්ද කියනවා මං වෙනුවෙන් මැරෙන්න ඉන්න කුකුලෝ තාම ඇහිඳගෙන කනවා. මං වෙනුවෙන් මැරෙන්න එන සත්තු තාම මුදි පියාඹනවා. මේ පීනනවා. මේ සතුටට කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේද? මේ සිල්පද රැක්කා උඹට ලබනාත්ම මෙච්චර පින් account එකට හම්බ වෙනවා දිවි ලෝක ඵලයක් මේ බොරු බයිලා කතාවල් නෙමෙයි කරගෙන තියෙන්නේ වෙන්නේ නැතුව නෙවෙයි ඒවා වෙයි බුදුහාමර කියනවා මෙලෝ වශයෙන්ම හතෙන් එකක් හම්බ වෙනවා මේ වගේ හත් ගුණයක් හම්බ වෙනවා ඉස්සරහට යනවා මේ හතෙන් එකවත් තේරෙන්නේ නැත්තම් ආචහිටියා ගොනා බැඳා වගේ මේ සිල් ලකින එකේ කිසිම කුසල ඡන්දයක් අත්දැකීමක් නැහැ. ඉතින් මේ විදිහට මේ දවස් හතේම මුළු වැඩපිළිවෙලෙදිම කියලා දෙන්න පුළුවන් එක සිල්පදයක් එක චිත්තක්ෂණයක් සවිඥානිකව රැක්කොත් ඒ මනුස්සයා එතනම දිවි ලෝකේ. ඒක මනුස්ස සම්පත්තියක්. ඒක මේ සාසන සම්පත්තියක්. මේකට කවුරුත් ඇවිල්ලා අපිට තෑගි දෙන්න ඕනේ. ඔබ අමධ්‍ය ව්‍යාපාරයේ ඉන්නේ. ඔබ අසරණ තන්න ව්‍යාපාරේ ඉන්නේ උඹ කවුරුත් ඕනේ නැහැ. Tamanට තේරෙනවා ඒක. අන්නේ විදිහට මේ සිල්පදේ හෝ සද්ධාව දියුණු වෙන තාලට සද්ධාව කුතල ඡන්දයක් බවට පත්වන කෙරුවොත් ඒ මනසේ හැම චිත්තක්ෂණයකම සතුටු වෙනවා. අනේ මේ චිත්තක්ෂණේ සතෙකුට හානියක් නෑ මගේ. ඒක නිසා මේ වෙලාවේදී සැනසෙන සත්ව ප්‍රමාණය අසංකේය. ඒ නිසා ඒ තාක්මද ඒ සත්තුන්ගේ බයක් නැති වෙන්නේ අම්මා කාටද නිසා මට අබහෙ ලැබෙනවා. ඔච්චරයි බුදුහාමුදුරු කියන්නේ. ඉතින් ඒ නිසා අපි කියමු දැන් අපි භාවනා වැඩමුළුවේ ඉන්නේ කියලා. අපි හිතමු පැයක් වාඩි වෙලා ඉනවා කියලා. ඉතින් වාඩි වෙලා ඉන්න වෙලාවේදී ඉතින් කට්ටිය ධ්‍යාන බලාපොරොත්තු වෙනවා. තව කට්ටියක් මාර්ගඵල බලාපොරොත්තු වෙනවා. තව කට්ටියක් විදර්ශනා ඥාන බලාපොරොත්තු වෙනවා. ඇති নানা ආකාර දේවල් අරගෙන ගෙදර ඉඳලා එනකොට එන්නේ ඕගොල්ලෝ නැත්තම් මේ දවස් පහක් නිකන් අපරාධේ පෙට්‍රල් පුච්චන්නේ නැහැ නේ. නමුත් ඒක වැත්තක තියලා මේ පැය ඇතුළත සත්තු මැරෙන්නේ නැති එක අනුමෝදන් වෙනවයි කියලා හිතන්න. මම මේ ඉන්න පැයේ ඇත්තට මේ පොළොවේ ඉන්න පණුවෙක් දෙන්නෙක් නා ඉතින් ওই ඉඳගෙන ඉන රත් වෙනකොට ඌ පතර ඌ තැඹිලා යනවා ඇති. ඒක වළක්වන්න බෑනේ ඉතින්. නමුත් Tamanට සාන්තුරු වෙන්න පුළුවන් නම් මම මේ පැයක් අතක් පැයක් හොල්ලන්නේ නැතුව එක තැනක වාඩි වෙලා ඉන්නකොට ඒ පැය පුරාවට මම මේ සතුන් නොමරීමේ ශික්ෂාපදේ විතරක් අනුමෝදන් වෙනවා. ඒ මිනිස්යාට පුළුවන් වෙයිද gedare ඉඳලා ඔය පැයේදී මම මේ වෙලාවේ සතෙක් මැරෙන්නේ නැතුව කියලා කියලා මොනම හේතුකින්වත් සාහතිකයක් දෙන්නේ? gedaraක ඉන්නකොට කොච්චර දේවල් වෙනවද? ඉතින් මේක සතුට වෙන එක්කෙනෙක්වත් මේ අවුරුදු එක මේ වැඩමුළු 126 දී මම දැකලා නැහැ. කිසිම කෙනෙක් සතුට වෙන්නේ නැහැ මේ ඉඳගෙන ඉන්නකොට අඩුවාන සිල්පද ටික රැකෙනවා. සත්ත්ව ඝාතනයක් වෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ, කාමමිත්‍යාචාරයක් වෙන්නේ නැහැ. ඉතින් යනවා කියනවා අයියෝ අපරාධ දවස් 4 5ක් භාවනා කරා පළවෙනි ධ්‍යානයක්වත් ලැබුණේ නැහැ. ඉද්ධි ප්‍රාතිහාර ලැබුණෙත් නැහැ. මේ මේ විදර්ශනා ඥාන ලැබුණෙත් නැහැනේ. මං නම් හිතුව කොහොම හරි අඩු ගානේ සෝවන්නත් වෙන්නම් කියලා හම්බුන්නේ නැහනේ වැඩක් නැහනේ ඉස්සන්වනේ ගියත් වැඩක් නැහැ කියලා. අර නොවිච්ච කුණු කන්දල් ගැන කතා කරනවා මිසක්ක සද්ධාවෙන් මේ ඉන්න පැයේ මම ඒතුළු සතෙක් මැරුන්නේ නැහැ. කායික වචී දුස්චරිත සිද්ධ වුණේ නැහැ. වචී දුස්චරිත වුණේ නැහැ කියලා කියන නිසා කොච්චරක් සතුටින් නැගිටීද පැය ඉවර වෙනකොට. කාටද පුළුවන් මේක නැතුව කියන්න මම gedaruture ඉන්නකොට මගෙන් සතුන්ට හානි වෙන්නේ නැහැ කියලා. කාටවත් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ සද්ධාවේ තියෙනවා පසාදන ලක්කනා කියලා සද්දෙහි ලක්කනා සද්ද අදහනවා මම මේ සිල් ලකින්නේ මේ කවුරුත් නලවන්නවක්වත් පිං ලබන්නත් නේ මම අදහනවා මම මේ නොදන්න කෙනෙක්ට මැරෙන්න කැමති නැහැ ඒ නිසා මාගේ මැරෙන්න කවුරක්වත් කැමති නැහැ මම හම්බ කරපු ඇස්සේ හොරකම් කරනකොට කවුරක්වත් මං කැමති නැහැ එහෙනම් මං අනුන් හම්බ කරපු දේවල් මට හොරකම් කරන්න මට කිසිම අයිතියක් නැහැ මගේ කාමවස්තුන් කවුරු හරි ඇවිල්ලා වැරදියට පාවිච්චි කරනවා දකින්න මං කැමති නැහැ. ඒ නිසා මට කාගවත් කාමවස්තු පරිවර්තනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම බොරුවෙන් කේලෙමින් හිසජෙන් පරිසජෙන් මම අහුවෙන්න කැමති නෑ මටත් ඕනේ නෑ කියලා මේ ටික මේ දකින්න මේ අත්ින්දිනදී සමාදම් වෙන්න පුළුවන් නම් ඒ ඒ තිල් රත අටක් මොනේ නැතිලු පහක් රැක්කත් සක්ත දේවේන්ද්‍ර පවා මිනිඔතුල නවනවා දවසකට කොච්චර දෝ ගාණක් වඳිනවලු මේ ගිහියෙක් පන්තිල් පද රකින්නයි මාතලි ජීවිපුත්‍ර ඇහුවලු මේ රතෙන් බැහැලා මේ කාටද වඳින්නේ කියලා නෑ මේ පන්සිල් පද සවිඥාන කරගෙන ගිහින්න මම වඳින්නේ කියලා. අපිට එහෙම දෙයක් කරන්න පුළුවන්ද විශ්වාසයක් ගන්න පුළුවන්ද සාතිකයක් ගන්න පුළුවන්ද රක්ෂණයක් ගන්න පුළුවන්ද භාවනා මධ්‍යස්ථානක නොවින්ද මොනවද අපේ අතින් වෙන්න පුළුවන් ඉතින් මේ ටික වගේ මේ සද්ධාව තියෙන කෙනාට තියෙන වටිනා ගුණයක් මහචී ෂැඩෝ ස්වාමීන්සේ සඳහන් කරනවා පුංචි දෙකකින් සතුටු වෙන්න ඉගෙන ගන්න සද්ධාව තියෙන එකනා පුංචි දෙකකින් සතුටු වෙනවා ඒකේ තේ ස්වාමීන් වහන්සේ ලියනවා අපි පුංචි කාලේ අපිට තඹ සතේ කාසියක් හම්බෙච්චාම කොච්චර සන්තෝෂයක් තිබුණාද? ඒ වගේම රිදී සතපහේ කාසියක් හම්බෙච්චාම අපිට පැන්සලක් ඕනනම් ගන්න පුළුවන්. ගල් කූරු දෙකක් ගන්න පුළුවන්. টොපි පහක් ගන්න පුළුවන්. ඒක අපිට බූදලයක් වගේනේ හම්බුනේ. දැන් ලක්ෂ පහක් හම්බුනාට සත පහක ගණන් ගන්නවා. අපිට මොකද වෙලා තියෙන්නේ මේ? අර සතේට සත පහට සතුටු වෙච්ච අපි තොපියකට පැන්සලට සතුටු වෙච්ච අපි දැන් සතුටු කරන්න මොන කුණු හරපද ඕනේ කරන්න කියලා කොහෙද මේ අපි ළඟ තිබුණ මහත්ම ගතිය ගිහිල්ලා තියෙන්නේ කොහෙද අපි ඇති කියන දේ ඉගෙන ගන්න කොහෙද අපි සතුටු වෙන්නේ මොකද මේ පාරිභෝගික සමාජය සතුටු වීම නෝන්ජල්කමක් විදිහට සලකන්නේ ඇති කියන එක නෝන්ජල් වීමක් විදිහට තව තව කාපියා වූ තව තව හූරගෙන කාපියා වූ වැඩි කරපියා වූ මේකමනේ උදේ ඉඳලා හැන්ද වෙනකන් රේඩියෝ එකේ කියන්නේ. හැම වෙලඳැන්වීමකම ඕකනේ කියන්නේ. හැම ටෙලිවිෂන් එකේම ඕකනේ කියන්නේ. මේ ටෙලිවිෂන් නැති ගෙදරක් තියනවාද? රේඩියෝ එකේ ටෙලිවිෂන් එකේ කුණුවarp ටික බැලුවේ නැත්තම් නිින්ද යන්නේත් නැහැ. දැන් මේ ගෙදර ගිය ගමන් දැන් මොකද කරන්නේ? අර පහුවෙච්ච තේරම ප්‍රවෘත්ති ටික අහලා පත්‍ර ටික බලලා අර එරියස් එක කුණු කන්දල් ටික ඔළුවේ දාගන්නකම් ගෙදර ගියයි කියන්න බෑනේ. ගිය ගමන් කරන්නේ අර අර උම්මලකට දානවා වගේ මේකට දාගන්න. ඉතින් ඒ නිසා සද්ධාව කියලා කියන්නේ මේ කවුරුත් පෙන්වන්න ඕන එකක් නෙමෙයි සරුවචනහන්සේ පෙන්න නැත්නම් මේ සාරිපුත්තු සාංශේ පෙන්නන සද්ධාව සද්දින්ද්‍රියක් බාටපත් වෙනකොට ಗುಣ විශේෂයක් තේරෙනවා. මම ඉස්සර මේ මෙම කරපු කෙනෙක් මම දැන් මවිෂින් නැත්නම් සමාදාය සික්කත සික්කාපදේශු කියලා සමාදන් වෙලා කවුරුත් දෙන එකක් නෙවෙයි. ඉල්ලගෙන සමාදන් වෙලා ශික්ෂාගරුක වෙන එක තමයි උපරිම ශිෂ්ටාචාරය. ඉතින් මේ ඉන්න පිරිස් නම් මට නම් ෂුවර් නෑ ඔක කරයිද කියලා. මං කියන්නේ මේ පිරිස් වල ඇති වෙන දෙවෙනි પરම්පරාවට මේක දෙන්න පුළුවන් නම් අනේ මේ අපේ දරුවන්ට මේ සත්තු පිළිබඳ හැඟීමක් ඇති කරලා දෙන්න පුළුවන් නම් ගස්කොළන් පිළිබඳ හැඟීමක් ඇති කරලා දෙන්න පුළුවන් නම් Taman ජීවත් වෙන පරිසරය පිළිබඳ හැඟීමක් ඇති කරලා දෙන්න පුළුවන් නම් ඕගොල්ලන්ගෙන් යන ඒ ඒ සෞඛ්‍ය සම්පන්න කම්පන වේගය ඇති දරුවන් ඒ නිසා හුදුවට මතක තියාගන්න අපිට එක සැරේ කරන්න බෑ. මොකද දැන් අවුරුදු 50 60 අපි මේ එකම වැරදි පාර දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක ඇබ්බැහියට කෙරෙන්නේ වැරදි වැඩ. අඩු ගන්න එක තේරුම් අරගෙන ඉදිරි પરම්පරාවට සද්ධාව කියලා කියන්නේ සද්ධාහන ලක්ෂණ අදහන සුළු ගතිය මොනවද අදහන්නේ උඹේ සුබ සිද්ධි උඹේ අතේ තියෙන. ඔය සත්තුන්ගේ රීදි මානසිකාවට හොරකම් කළා සල්ලි ගත්තට ආවට ගියාට බල්ලු බලල්ලු වගේ කාමීත්‍යාචාරය කරාට ඕක ඇති සුභ සිද්ධියක් නැහැ. Tamange හිත සන්තෝෂණ පසාදන ලක්ෂණ හිත පහදින ගතිය තියෙනවා. අනුන් දකින්නට Taman පහදිනවා Taman අනුන් කර පහදින Taman කෙරේ Taman පහදින ගතිය තුල විතරයි සතුට තියෙන්නේ. ඒක නිසා මේ පසාදන ලක්ෂණය සද්දෙහිය අදහන සුළු ගතිය තමයි පහදින ගතිය මිනිස්සු හිතන්නේ මේ රූපලාවන්‍ය තියෙන කියලා. මිනිස්සු හිතන්නේ මේ පිටපොත්තේ හැමේ තියෙන්නේ කියලා. නෑ බුදුරජාණන්සේ දෙන්න තියෙන්නේ හිත ලස්සන කරලා ගත ලස්සන කරන ක්‍රමය. යම් විදියකට යම් කිසි කෙනෙක් මේ සද්ධාවෙන් ඒ හිත පුබුදුවා ගත්තොත් නෙපසාද සද්ධාවේ නෙවෙයි. ඔය කියන ඕකප්පන සද්ධාවෙන් යාට තේරෙන්න පටන් අර ගන්න තාම පුංචි දෙයකින් සතුට වැඩි වෙන්න පටන් ගන්නවා. ඊටාම පුංචි මේ ලාභකින් විශාල සතුටක් එන්න පටන් ගන්නවා. ඊටාම පුංචි ළමයෙකුට පොඩි දෙයක් දීපම ජිගි ජිගි ජිගි ජිගි කාලා hina වෙන්නේ. ආන්නේ මට්ටමට ආවනම් ඕක තමයි භාවනාව කියන්නේ. ඔයින් එහාට මේ මට සෝවාන් උනේ නෑ, තකදාගාමුනේ නෑ, 1 2 3 4 ධානය ලැබුණ නෑ කියලා තවත් ලයිස්තු හදනවා නම් ඉතින් මට කියන්නේ සෝරි කියලා තමයි කියන්නේ. ඒකම තණ්හාවේම තවත් පුරුකක් මිස මේ ලද දෙයින් සතුටු වීම කියන එක දන්නේ නැත්නම් ඉතින් ඒ මනුස්සයෙක් මම කන්දක් නගින්නවත් කැමති නෑ. වෙන වෙන වැඩ වැදගත් වැඩක් ඕනේ නිකන් කන්දක් යන ජම්මචන් කියනවත් මම කැමති නෑ මොකද ඒ හිත අසාධ්‍ය හිත මෙවුවා මෙවුවා පිළිකා මේ ලැබිච්ච දේෙන් සතුටු වෙන්න දන්නවනම් අනී වටිනා බුද්ධ ශාසනයක් අපිට ලැබිලා තියෙන කොච්චර සපත් වටිනා manussාත්ම භාවයක් අපිට ලැබිලා තියෙන බුදුහාමුදුරුවෝ කියන මේ දුර්ලභයි කියලා ලැබිලා තියෙන හොඳට මේ අතපය ඔක්කොම අංග පුලාවක් සහිතව නැත්තම් ගිහිල්ලා බලන්න අංග විකල වාට්ටුවකට ගිහිල්ලා මිනිස්සු දෙදියා මොකද වෙලා තියෙන්නේ කියලා. ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. මේ දැන් වර්තමානට එළඹිලා ඉන්න පුළුවන් අපට. සත්පුරුෂ සංසිවණේ ලැබිලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා තියෙනවා. ඕනේ නම් පැවිද්දක් තියෙනවා. අම්මා මුත්තා කිව්වත් ඒක කරන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. මුත ඕනනම් පැවිද්දක් තියෙනවා. ඔය ටික ලබන්නේ නම් අපි ගිය ආත්මෙ පින් කරේ. දැන් ඒ ඔක්කොම කළ ඔක්කොම හම්බෙලා දැන්වත් ඉන්නවද සන්තෝෂයෙන් හද දෙයියනේ? එක එක්කත් නැහැ. එක එක්කත් නැහැ සතුටින්. උණ්ඩ තියෙන්නේ තවත් කුට්ටි කඩා ගන්න තවත් සැලසුම් මේකට කියනවා අශ්‍රද්ධාව කියලා මේකට හම් වෙන අත්‍යන්ත ඵලයේ තමයි සැකේ අත්‍යන්ත ඵලයේ තමයි සැකේ හැම එකම සැකයි රාජ්‍ය නායකයත් සැකයි පොලිසියත් සැකයි අසල්වැසියත් සැකයි ගත්ත බඩුවත් සැකයි හැම තැනම සැක වඩන තැනක් මේක එන්නේ අර පාරිභෝගිකත්වයත් එක්ක සද්ධාව තියෙන මනුස්සයාට මේ පොඩි දෙයක් ලැබිච්චාම බොහොම සතුටු වෙනවා ඒක අපේ පැරණි ගම්මුන්ගේ ළඟ තිබුණා. පැරණි ගම්මුන්ට මහා ලොකු දේවල් ඕනේ නැහැ. ඒ පොඩි දෙයකින් සතුටු වෙන ගතිය තියෙනවා. ඒ වගේම අනික් මනුස්සය සතුටු කරන හැටි දන්නවා. ඒක නිසා මුළු ගමම එක පවුලක් වශයෙන් වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු ඉච්චර වස්තු තිබුණෙත් නැහැ. තියෙන ටික හදා බෙදා ගැනීම තුරා මුත්තිට්ටු හරහා අත්තමහරහා පුදුමාකාර සතුටක් වින්දා. අද ඒ ඒ ඒ එදා ගමක තියෙනවා එක ගෙදරක තියෙනවා. ඒත් සතුටු නෑ. ඒ මොකද හේතුව අපිට මේ ලුණු කන්නා වාගේ ලුණු බොන්නා වාගේ අධ්‍යාපනයක් දීලා තියෙනවා මදි මදි මදි මදි මදි මදි කියන. ආහන් එකට ඩොක්ක කණි තමයි සරුවච්චන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා රජගෙයෙන් බැහැලා ගිහිල්ලා හංගන්නේ කුලේ. රජගෙයෙන් බැහැලා ගිහිල්ලා මැටි පාත්‍රයක් කරන හංගන්නේ කුනේ කුණු කන්දල ඇති සැපයක් ඇත්තේ නැහැ. මේ ඇටේරියා වණේක සිවුර බෙලාගෙන බුදියාගත්ත මමත් ලෝකේ සැපට බුදියන්නන් අතර එක්කෙනෙක් කියලා සරුවචාන්සේ විප්ලවීය ප්‍රකාශන කෙරුවේ අපිට තේරුම් අරගන්න මේ අපේ යන මේ අශ්‍රද්ධාවෙන් කාමයෙන් බාහිර වස්තු වල සැප හොයන ගතිය ලුණු බොන්නා වගේ වැඩක්. ඒ වෙනුවට මේ ශ්‍රද්ධාව ඇති කරන මම අද කතා කරේ වෙලාවෙ ලැබුණ හැටියට සීල ගැන විතරයි. යම්ම වෙලාවක යම්ම අවස්ථාවක ඒ කෙනාට එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් මම දැන් මෙතන ඉන්නවා. නැත්නම් එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් මම දැන් ආනාපානේ ඉන්නේ. නැත්නම් එක දිගට චිත්තක්ෂණ තුන දෙක තුනක් මම සතියෙන් ඉන්නේ කියලා සපේලා කියන්න පුළුවන් දවස එනකොට අද අපි කමටහන් සුද්ධ කරන ගොඩක් එක ගැන සාකච්ඡා කරා. ඕ මම ඉන්නවා විතර නෙවෙයි ඉන්න බව දන්නවා කියනකොට විශේෂ භාගීය ගුණයක් එන්න පටන් ගන්නවා. ගුණ විශේෂයක් එන්න පටන් ගන්නවා මම ඉන්නවා විතරක් නෙවෙයි ඉන්න බව දන්නවා. ආන්න ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඔන්ද නිවනේ 150ක් ලැබලා ඉවරයි. මම මෙතන ඉඳගෙන ඉන්නවා. ඉන්න බා මම හොඳටම දන්නව කොහොමද දන්නේ මේ හැප්පෙන හැටි මට තේරෙනවා. අත් දෙක වහගෙන හිටියත් ඒක ප්‍රකාශ කිරීම තමයි ලෝකෙ උතුම්ම දේ. මම ලියන කොලයක් කරන. මම පරියන්කට වාඩි වුණා. වාඩිවුණාට පස්සේ මම ඉන්නේ ඉරියව්වට හිතේ යුවා. මට හොඳට මේ ඉඳගෙන ඉන්න හැප්පෙන තැන් දන්නවා. මේ මේ තැන් වල කියලා ඒ ලියමන තමයි කාටවත් බොරු කරන්න බැරි ප්‍රත්‍යක්ෂය ආන්න මේක කියවන මේ භාවනා වැඩමුළුවේ ප්‍රධානම කෘත්‍යය කියලා දැනගෙන ගන්න ගන්න හුස්මක් පාසා තබන තබන පියවරක් පාසා ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න නිදාගෙන ඉන්න ඇවිදිමින් ඉන්න මේ පියවරේ තමයි වැටහෙන දේ ණයට ගත් එකක් නෙවෙයි ඒක ඒ විදිහටම ප්‍රකාශ කරන්න පුළුවන් නම් එයාට හොඳට තේරෙනවා මේක දිගට පවත්වන එක තමයි සාසනය කියන්නේ මේක දිගට පවත්වන තමයි සමාධිය කියන්නේ. මේක දිගට පවත්වන තමයි සතිය කියන්නේ කියලා. එතකොට තමයි තේරෙනවා මේ දෙයට මට කිසිම දෙයක අඩුවක් නැහැ. මේක ඉස්සරහට කරගෙන යන්න කිසිම අඩුවක් නැහැ. නමුත් අපි මෙතෙක් දැනගෙන හිටියේ නෑ මේකයි සමාධිය කියන්නේ. මේක තුලින් තමයි සන්තුෂ්ඨභාවය ලැබෙන්නේ. මේක ප්‍රකාශ කිරීම තමයි අපේ තියෙන උප්පරීම sannivedanaya කියන්නේ. ඒකෙන් තමයි අපි එකම පවුලේ අය වගේ තේරුම් ගන්න කියලා මේ මේ කාරණාව තේරුම් අරගත්තොත් අපි ඒකට කියනවා සීල ශික්ෂාව නෙවෙයි සමාධි ශික්ෂාව කියලා. ඉඳගත්තාම ඉඳගෙන ඉන්න බව දාන්න. දැනගත්තටමදී ඒක ප්‍රකාශ කරනවා. ඇවිදිනකොට ඇවිදින බව දාන්න. නිදාගෙන ඉන්නකොට නිදාගෙන බව දාන්න. ආස්වාස කරනකොට ආස්වාස බව දාන්න. ඉතින් මේක හොඳට පැහැදිලි කරලා දෙන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා. ආස්වාස කරනලාදී ආස්වාස කරන බව දන්නේ කොහොමද? ඒක ප්‍රස්වාසයේ නොවන බව දන්නේ කරා. එච්චර වෙන මොකක්වත් කියන්න දෙන්නේ මේක ආස්වාසේ මේක ප්‍රස්වාසයේ නිවෙන බව මේ නිසා මම දාන්නේ. දැන් මේක ප්‍රස්වාසයේ මේක ආස්වාසයේ නිවෙනවා කියලා මම දාන්නේ. එච්චර ඒක ප්‍රකාශ කරා නම් ඕක තමයි නිවන. ඔය තමයි නිවන් මාර්ගය. සක්මන් කරනකොට විශාල සමීකරණ වලට දාගන්න එපා. මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් ඔච්චරයි සක්මන කියන්නේ. ඇවිදින වෙලාවේ Taman දන්නවනම් මම දැන් ඉඳගෙන නෙවෙයි. කොහොමද දන්නේ? ඉඳගෙන ඉන්නොත් පස්ස බිම වදින්නේ. ඇවිදිනකොට පතුල බිම වදින්නේ ඔච්චරයි. ඕක ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක ප්‍රකාශ කිරීම තමයි ලොකුම ඍජුම ප්‍රායෝගිකව ප්‍රකාශ කියලා මෙන්න මේකට කතා කරන්න ඉගෙන ගත්තා නම් ඔකට කියන ආර්ය විවරය කියලා. ඇත්ත ඇති හැටියෙන් කියනවා. නිදාගෙන ඉනකොට කොහොමද නිදාගෙන බව දන්නේ? මම ඉඳගෙන වෙන බව දන්නේ. මම හිටගෙන වෙන බව දන්නේ. ඒක දන්නේ කොහොමද මගේ ඇඟේ පැත්තක් මේ ඇඳත් එක්ක වැදිලා තියෙන නිසා ආන්නේ විදියට සතිය පිහිටපවස්තාව දැනගෙන මේක විශාල වටිනකමක් කරලා මේක තමයි වටිනාම දේ කියලා ඒක කමඨාන් සුද්ධ කරන වාතාවරණයට කියලා ඒ ඒ කතා ශෛලිය sannivedana ඉගෙන ගත්තා නම් අපිට පල්පල් කතා කරන්න වෙලාවක් නැහැ. මේ සම්පප්පලාප කතා කරන්න වෙලාවක් නැහැ. අපිට තියෙන්නේ මේ අස්පනා අපිට දකින්නේ තේරුම් ගන්න එක. ඒකට කියනවා අපි සීල ශික්ෂාව. ඇත්තට මේ විශේෂ භාගිය කියන වචනේ තාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරනකොට උන්වහන්සේ මේ ಗುಣ විශේෂ වැඩියෙන්ම කෙනෙකුට වැටහෙන්නේ සීල ශික්ෂාව නැත්තේ නෑ. ඒ සමාධි ශික්ෂාවේදී තමයි කෙනාට තමන්ගේ ආධ්‍යාත්මය වැඩෙන බව, ආගම වැඩෙන බව, සදාචාර මේ ආධ්‍යාත්මික වැඩෙන බව තේරෙන්නේ ඇත්තටම කියනවනම් මේ සමාධි ශික්ෂා වැඩන වෙලාවේ. ඒක පුදුම ඇබ්බැහියක් අද ලෝකේ. සමාධිය ලැබෙනවා නම් ඕන දෙයකට මිනිස්සු යන්න ආදින. ඒ නිසා ඔය බොන මිනිස්සු ගැන එච්චර තරහ වෙන්න එපා. මේ මිනිස්සු බොන්නේ සමාධිය ගන්න. ගංජ ගහන්නෙත් උකට. කුඩු ගහන්නෙත් උකට. ඒක කිසි දෝෂයක් නැහැ. මොකද මේ ඉන කුණු කන්දල් වලින් පැත්තකට ඔලුව දාගෙන ඉන්න පුළුවන් නම් ඔය අරකු ටික බිවම්මකෝ. ප්‍රශ්න වෙලා තිනකොට ඇබ්බැහි වෙලා අන්තිමට ඒකෙන් නැහිනවා. මේ බුදුරජාණන් වහන්සේ දෙන එකෙන් කවදාකවත් ඇබ්බැහියට යන්නෙත් නැහැ නැහින්නෙත් නැහැ. බුදුරජාණන් කියන්නේ ලද්දා මුදාහනි පුතින් පුඤ්ඤමාන. ඔබ මේ මම දෙන මේ දේ අරක්කු වලින් එන දෙයක්වත් කුඩු වලින් එන දෙයක්වත් ගංජා වලින් එන දෙයක් නෙමෙයි ධර්මෙන් එන දේ නොමිලි ලැබෙන දේ. මේකට වියදමක් යන්නේ නැහැ. ඒ වෙනකොට මොලේ සෛල වැඩෙනවා. අර තුනෙම වෙන්නේ මොලේ සෛල නාස්ති වෙනවා. නමුත් මේ මිනිස්සු යන්නේ මෙතන මම දන්නේ කී දෙනෙක් ඔය වැඩේ කරනවද කියලා. කරනවා නම් ඒ යන්නේ ওই සමාධියට තමයි. එහෙම නැතුව වෙන මොනකටත් යනව නෙවෙයි. අද බටහිර ලෝකේ වැඩියෙන්ම මේකට යන්නේ කාන්තාව. පිරිමි යන්නේ විශ්වවිද්‍යාලේ ගෑන් ළම පිරිමි ළමයි ගෑන් ළමයි බැලුවොත් වැඩියෙන්ම ওই වැඩ ටික කරන්නේ කාන්තාව ගෑන් ළමයි. මේ වෙලාවට පාට බහින්න ඕනේ පිට රටක ගිහිල්ලා. ඔන්න ගැටිස්සියෝ පාට බහැලා බියර් කෑන එක අතේ අරගෙන රණ්ඩු කර කර විහිළු කර කර ඇවිදින හැටි බලතැගේ පිරිමින්ට බය හිතෙනවා පාට බයි. ඒ තරමටම මේක එහා පැත්තට ගිහිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවට ඒ තරම් වියදම් කළ හොයන මේ සමාධිය බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ දැහැමි ක්‍රමයට එකම අරමුණක තබා ගැනීම. ඒ අරමුණ දැකීප හැටි විස්තර කිරීමෙන් ලැබෙන මේ ඍජු ප්‍රකාශය හරහා යම් කෙනෙක් ලබන්න පටන් ගත්තොත් එයාට පැහැදිලිවම නිවන් දකින්න ඉස්සෙල්ලම තේරෙනවා දැන් නම් පාරට වැටිලායි කිය. ඒක තමයි කියන්නේ ಗುಣ විශේෂය තේරෙනවායි කිය. අපි මෙතෙක්කල් කෙරුවේ අනුමානෙට. අපි මෙතෙක්කල් කෙරුවේ ණය විපස්සනාවට. අපි මෙතෙක්කල් කෙරුවේ තර්කයට. දැන් කතා කරන්නේ තර්කයට සාපේක්ෂව අස්පනා පිට. එහෙම නැත්නම් මූණට මූණ දාලා. එතෙන් සතිය. මෙන්න මේක මේ තියෙන විශේෂ භාගය නැති කෙනෙක් හෝ බැරි කෙනෙක් නම් මම දකින්නේ. නමුත් මේකයි විශේෂ භාගීය ධර්ම කියලා අදහලා දෙන්න නම් අමාරුයි. උගෝදෙනෙක් හිතන්නේ එහෙම නෙවෙයි. බුදුරැස් වී දෙන පටන් ගන්න ඕනේ. කහා පාට එළිපේන්න පටන් අර ගන්න ඕනේ. උඩින් යන්න පුළුවන් වෙන්න ඕනේ. දිබ්බ ජක්කු දිබ්බ සෝත පහළ වෙන්න ඕනේ කියන තමයි භාවනා කරන්නේ. භාවනා කරනකොට මොනවාක්වත් මේ සර්වචාන්සි ඉල්ලා හිටින්නේ. මේ ඉඳගත්තර පස්සේ ඉඳගත්ත බව දන්නේ කොහොමද? ඒක කොහොමද තව කෙනෙකුට කියන්නේ? ඊට වැඩිය ගොඩාක් ගැඹුරකට තියෙන ප්‍රඥා ශික්ෂාවට ගියාම හැබැයි ප්‍රඥා ශික්ෂාවට යන්න බෑ මේ සමාධි ශික්ෂාවේදී මේ අත්පනා අපිට පේන දේ මොකද්ද කියලා කියාගන්න බැරි නා. ඒ නිසා අපි ඉස්සරහට පාවිච්චි කරමු මේ දැනුම පාවිච්චි කරලා Taman ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට එදිනදා වැඩ කරනකොට ඉතින් සතිය පිහිටුපු වෙලාව මම දන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියන එක තමයි අපි කමඨාන් සුද්ධ කරනවා කියලා ඉල්ලන්නේ හැම කෙනාම ලියන්න. පුළුවන් තරම් ලියන්න. වැරදි නම් අපි විසිකොල්ල දාන්න. විසිකිරුවට මොකද ඒ වැඩමුළු නායිකාව කියලා දෙයි අයි මේක විසිකරේ කියලා. නමුත් කවදා හරි මේක ප්‍රකාශ කරපු දවසේ මුළු වැඩපිළිවෙලේම ಗುಣ විශේෂයක් එනවා. හැම කෙනෙකුගේ ජීවිතේට ಗುಣ විශේෂයක් එනවා. ඉතින් ඒක මේ අද හෙට වෙන එකක් නෑ. මගේ අත්දැකීම දවස් දෙකක් තුනක් එක දිගට යන්න ගියාට පස්සේ ඒ ಗುಣ විශේෂය අනුව Tamante ගත කරපු දවස් දෙක තුනේ වටිනාකම් පස්සට තේරෙන පටන් ගන්නවා. අද දවසේ ධර්ම දේශනාදී අද දවසේ කරපු භාවනා දේවල් නොතේරුණාට මේ සද්ධාවෙන් මේ වැඩ ඉදිරියට කරන යනකොට ඉදිරියට එවුවා. වෙන බව තමයි මම දැකලා තියෙන්නේ වැඩමුළු සංවිධානයේදී ඒ නිසා සියලු දෙනාට මේ ශ්‍රද්ධාව මුදුන්පත් වීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව සද්දින්ත්‍ය පිළිබඳව කරන ධර්ම දේ කරපු ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා සියලු දෙනාට සනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා